තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 23 වෙනි ඉරිදා දිනේ සුපුරුදු පරිදි අපේ සදහම් හමුව අපි උදෑසන 6 සිට 8 දක්වා කාලය තුල අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් පවත්වනවා අදත් ඒ සඳහා අපේ කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම එකතු වෙලා සහ සම්බන්ධ වෙලා ඉන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමින් අපි දහම් හමුව ආරම්භ කරමු. පළමු කොට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනාවකට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුමාරයක් කියලා සම්බුද්ධ වන්දනා කරමු.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 නිවන කියන්නේ නිවුණු සැනසුණු මනස මූලික වශයෙන්ම තියෙන නිවුණු සැනසුණු බව අපේ කයටත් සම්බන්ධ වෙනවා. කය මනස දෙක තුල ඇතිවන සංහිඳියාවක් නිවුණු සැනසුණු බවක් නිවන කියලා කියන්නේ. ඒක ලොකු අවබෝධයක් තුලින් අපේ සංකල්ප අදහස් උදහස් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනාවල ගුණාත්මක වෙනසක් තුලින් ඒ වගේම අපේ චර්යාත්මක අංශයේ ගුණාත්මක වෙනසක් තුලින් අප ලබන தත්වයක් අප සාක්ෂාත් කරන தත්වයක් නිවන කියලා කියන්නේ. ඒක මේ මනුස්ස ජීවිතයේ තුලදී ලැබිය හැකි දෙයක් සහ ලැබිය යුතු දෙයක්. ඒ නිසායි අපි මේ උත්සාහය කරමින් ඉන්නේ. දැනටත් ඒ වෙනස අපි සෑහෙන පමණ ලබලා තියෙනවා. අපේ අවබෝධමය පැත්ත වඩාත් යථාර්ථයට සමීප වෙන ආකාරයට නිවැරදි වෙලා තියෙනවා. ඒ වගේම අපේ සිතුම් පැතුම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනාවල ගුණාත්මක වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ චර්යාත්මක අංශවල සැලකිය යුතු ගුණාත්මක වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අප අපට අත්විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන් අප තුලින්ම ඒක කාටවත් නොකියුවට ලෝකයට ප්‍රකාශ නොකලට අපිට ඒ දේ අප තුලින් අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මම හිතනවා ඒ අත්දැකීම තියෙනවා. තම තමා තුලින් මේක දැකගත හැකි. ඉතින් ඒකයි කාරණේ. ඉතින් මේක තවත් අපි තහවුරු කරගත යුතුයි, ස්ථාවර කරගත යුතුයි. මේකේ කිසියම් පූර්ණ නිමාවක් සනිටුහන් කරගන්න. ඒ තමයි නිබ්බාන නිවීම. පරිනිබ්බාන කියලත් අපි ඒක සඳහන් කරනවා. ආත්පසින්ම නිවුණු සැනසුණු භාවයේ ඉතින් අන්නේ සඳහා ඉලක්ක වෙලා ඉලක්ක කරගෙන අප මේ සදහම් හමුව පවත්වන්නේ මේ දිනවල අපි මේ සතිමත් බව වැඩිම කියන මාතෘකාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට ප්‍රධාන මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන මේ සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. එතකොට මහා සතිපට්ඨාන දේශනාවේ පියවර නැත්නම් අනුපස්සනා හතරක් දේශනා වෙලා තිබෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් ඒ පියවරවල නැත්නම් ඒ අංශවල කොටස්වල අනුපස්සනාවල හතරවෙනි ධම්මානුපස්සනාවට අපි පැමිණ සිටිනවා. ධම්මානුපස්සනාවේ අවසාන කොටස පබ්බේට අපි යොමු සිටිනවා සත්‍ය පබ්බේට. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ සත්‍ය පබ්බේ මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය තමයි පැහැදිලි කරන්නේ. අපි කලින් සාකච්ඡාවේදී දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය සාකච්ඡා කළා කලින් සාකච්ඡාවලදී. අද අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ අවධානය යොමු කරන්න. ඊට කලින් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ගැන වචනයක් මතක් කරන්න ඕන. සතිපට්ඨාන භාවනා ක්‍රමයේ මූලික දේ වෙන්නේ මේ ප්‍රධාන කුසලතා තුනක් මතු කර ගැනීම අපතුලින්. සිහිය විමසුම් නොවන සහ වීර්යය කියන මේ මූලික ගුණාංග තුන. එතකොට මේ තුන අපි ඇති කරගන්නේ වර්ධනය කරගන්නේ අප තුලින්මයි. අපේ ඇසකය නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය පහත් මනසත් ඒ වගේම ඊට අදාළ අරමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ඉන්ද්‍රිය ආරම්මන හයත් සම්බන්ධ කරගෙනමයි අපි මේ කුසලතා තුන උපද්දන්නේ. දැන් අපි දන්නවා මේ කුසලතා තුන උපද්දන මූලික කමඨහන් වන ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති කියලා මේ සතිපට්ඨාන දේශනාවෙම ආරම්භක කුසලතා ටික දක්වනවා. ඉතින් ඒ කුසලතා විමසා බැලුවම අපිට පේනවා ඒ කුසලතා මූලික වශයෙන්ම මේ අපේම පසින්දුරන් සහ මනස ගෝචර වෙලා කරන දේවල්. දැන් ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතියේදී පොට්ටබ්බ ආරම්මණයක් ආරම්මණයේ වශයෙන් ගන්නවා ස්පර්ශ ආරම්මණයක් හුස්ම කියන එක ස්පර්ශ වීමක් හැටියට දැනෙන්නේ ඊට පස්සේ ඉන්ද්‍රිය හැටියට පාවිච්චි කරන්නේ කාය ශරීරයේ තමයි මේ වායෝ ධාතුව හැපෙන්නේ ඊළඟට මනස මනසින් අපි ඒකට සාවධාන වෙනවා එතකොට දැන් මෙතන කිසිම 아무තු දෙයක් භාවිතා කරලා නැහැ අපේම කය කයට අරමුණ වන ස්පර්ශමය ස්පර්ශ අරමුණ සහ මනසේ අවධානය ඒ ඒ තුන තමයි මූලික වශයෙන් ආනාපානයේදී ආනාපාන සතියේදී භාවිත ඒ විදිහට. ඉතින් එතනින් අපි සතිය උපද්දන මේ සාවධාන කුසලතාවය ඇති කරගන්නවා. ඒ වගේම ඒකට දිගටම රැඳී සිටීමේ රැඳී සිටීම උත්සාහ කිරීම තුළින් වීර්ය උපද්ද ගන්නවා. එහෙම ඉන්නකොට ඒකේ ආනාපානයේ යම්කිසි ගති ලක්ෂණ දෙකක් අපිට අවබෝධ වෙනවා. ඒ තුලින් අපි අර විමසුම් නොවන අරමුණේ විමසුම් නොවනත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. හරි සරලම අවස්ථාවක්. ඊළඟ කමඨහන ඉරියාපත සතිය. එතෙන්දී අපි ඉරියව් පවත්නවා කියන කොටත් එතෙන්දී භාවිතා වෙන්නේ මූලික වශයෙන් කාය, ශරීරය. ඉතින් ඉරියව් පවත්වා දෙකක් මම කරද්දී වාඩි වෙලා ඉද්දි හිටගෙන ඉද්දි වැතිරිලා ඇඳිද්දී අපිට ඉරියව් දැනෙන්නේ ශරීරය තුලින්මයි. ඒවත් ස්පර්ශ ආරම්මන විදිහට තමයි ඇත්තටම ඉරියව් දැනෙන්නේ. පය උස්සලා පය ඉස්සරහට ගෙනිහිල්ලා පය තියනකොට ඒක ස්පර්ශයක් විදිහට දැනෙනවා. ඉතින් මානසික අවධානයත් යොමු කරගෙන තියෙනවා. එතනත් ඉතින් බලපුවහම කාය, පොට්ටබ්බ සහ මනෝ හිත කියන ඒවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින්දී අර ආනාපානයට වඩා සංකීර්ණ ගතියක් තියෙනවා. අපි කරන වැඩකදී යමක් කරන ගමන් කරන දෙයට සාවධාන වෙනවා. ඒක විමසුම් නුවණ සහිතව කරනවා. අකුසලයට බර වෙන්න නොදී තමන්ගේ ඉරියව්ව කුසලයේ තුල පවත්වා ගන්න. එතන වීර්යය තියෙනවා. ওই විදිහට. ඊළඟට තුන්වෙනි කමඨහන අපි දන්නවා සම්පජඤ්ඤ සති කියලා එදිනෙදා එදිනෙදා වැඩ එදිනෙදා වැඩටත් වැඩි අපි කියන්නේ එළඹෙන කාර්යය කියලා ඒකට. එළඹෙන කාර්යයේහිලා සතිය පවත්වන. එතකොට නම් ඔය ඉන්ද්‍රිය හයම වැඩ කරනවා. එළඹෙන ආරම්මණය කියලා අපි කිව්වොත් නැත්නම් එළඹෙන කාර්යය කියලා කිව්වොත් සමහර රූපයක් බලනවා, ශබ්දයක් අහනවා, ගඳක් රසක් පහසක් විඳිනවා වෙන්න පුළුවන්. වචනයක් කතා කරනවා වෙන්න පුළුවන්. යම්කිසි කතා බහක් වෙන්න පුළුවන් ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ එළඹෙන කාර්යයලා සතිය පවත්වන. එතකොට අර ඉන්ද්‍රිය පහමත් මනසත් වැඩ කරනවා. හරි සංකීර්ණ අවස්ථාවක් ඒ අවස්ථාව. ඉතින් ඒ වෙලාවේ සාවධාන වෙනවා. එළඹෙන කාර්යයලා විමසුම් නොවන යොදනෝ. ඒ එළඹෙන කාර්යය පාපයකට අකුසලයකට වැරැද්දකට බර වෙන්න නොදී කුසලමය தත්ත්වේ පවත්වාගෙන යනවා. ඉතින් ඒක තමයි මේ සිහි නොවන වීර්ය කියන එක උපද්දන ක්‍රමය. නිසා ආරම්භක ක්‍රමයේ ඉතින් එතෙන්ට එනකොට අපේ සිහි නොවන වීර්ය කියන මේ කුසලතා තුන ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා ඕනම කාර්යයකදී මුලැමැදාග සිහිය පවත්වලා ඒ කාර්ය සාවධානව සතිමත්ව විමසුම් නුවණ යොදලා ඒ කාර්යයේ යෙදෙන්න පුළුවන්. ඒ තුල පවතින්න පුළුවන්. චිතාවිත ලක්ෂණ. ඉතින් අපි මේ සතිය සම්පජඤ්ඤේ විරිය උපද්දා ගන්න පාවිච්චි කරේ 아무තු දෙයක් නෙවෙයි අපේම පසින්දුරන් සහ මනස. ඒ වගේම ඊට ආරම්මන වෙන දේ. පසින්දුරන්ට ගෝචර වෙන ඉන්ද්‍රිය ආරම්මන කියලා අපි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවා. ඉතින් ඒවා තුලින්මයි මේක මේ ගුණාංග වර්ධනය වෙන්නේ. ඒ වාර නිසි ක්‍රමයට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට යොදවපුවහම ඒක තමයි අර කමඨහන් කියලා කියන්නේ ඒක යොදන ක්‍රමය නැත්නම් ඒක වඩන ක්‍රමය. ඉතින් මේ දේශනා කරපු විදිහට මේක කරපුවාම අපි තුල මේ සතිය සම්පජඤ්ඤේ විරිය මේක වර්ධනය වෙනවා. ඒකයි ක්‍රමය. ඉතින් ඒ වර්ධනය වුණු ඒ සිහිනවන වීරිය ඊළඟට පාවිච්චි කරන්නේ මොකටද? ආයපා පාවිච්චි කරන්නේ අර සිහිනුවන වේදේ උපදවා ගන්න අපි ආධාර කරගත්තනේ යම. මොනවාද ආධාර කරගත්තේ? ඇස කන නාසය දිවකය මන. අනිත් පැත්තෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දාන. අන්නේ ටික ගැඹුරින් අවබෝධ කරගන්න මේ සිහිනුවන වේදියම යොදනවා. එතන තියෙන්නේ නාමයි රූපයි. අසකනනාසේ දිවකය මන කිව්ව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කිව්වත් ඒ තුල තියෙන්නේ. 아무තු දෙයක් නෙමෙයි. නාමයි රූපයි. එතකොට දැන් අර අපි උපදවාගත්ත සිහියයි විමසුම් නුවණයි වීර්යය කියන තුන ආපස්සට යොදන්නේ ඔය නාම රූප ධර්ම ටිකේ යථා ස්වභාවය අවබෝධ කරගන්නමයි. ඉතින් කායानुපස්සනාවේදී රූප ධර්ම වලට බරව මේ අවබෝධය ඇති කරගන්න. රූප ධර්ම වල අනිත්‍ය අනාත්ම ස්වභාවය විපරිණාම ස්වභාවය, සමුදේවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් කායानुපස්සනාවේ වැඩි බරක් තියෙනවා රූප ධර්ම කෙරෙහි. රූප ධර්ම කෙරෙහි වැඩි බරක් තියෙනවා. එතකොට එතන ඉඳලා යන්නේ නාම ධර්මත. වේදනානුපස්සනාවට එනකොට ඉතින් නාම ධර්ම. චිත්තානුපස්සනාවට එනකොට නාම ධර්ම. වේදනා චිත්ත කියන්නේ නාම ධර්ම. ඉතින් නාම ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරනවා. අර නාම රූපයේ තුලින්ම උපදවාගත්ත සිහිනුවන වීර්ය පාවිච්චි කරනවා නාම රූපයේම යථා ස්වභාවය අවබෝධ කරගන්න. මේ භාවනා ක්‍රමය මේක ඇතුලේ අපි මේ භාවනා ක්‍රමයෙන් කරන්නේ ඒකම. ඉතින් ඔහොම ඇවිල්ලා ධම්මානුපස්සනාවට ආපුවාම නාමයි රූපයි එකටම ගන්න. ඒකයි ධම්මානුපස්සනාවේ ඔය ආයතන පබ්බ වගේ ඒවට එනකොට ආයතන කියලා කියන්නේ ආයතන කියලා කියන්නේ චක්කු ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන වශයෙන් ආයතනයක් වෙනකොට නාම රූපයකට ක්‍රියාත්මක වීමක්. මේක නාමයයි රූපයයි වෙන වෙනම ගලවන්න බෑ. වෙන් කරන්න බෑ. තේරුම් ගැනීම සඳහා නාම රූප වෙන්වෙන් වශයෙන් බුදු පියාණන් වහන්සේ දැක්වුවා දේශනා කළත් මේක වෙන්වෙන් කරන්න බෑ. පුළුවන් කමක් නෑ. වෙනම පවතින්නේ නෑ. රූප ධර්ම නම් වේ නාම ධර්ම වලින් තොරව පවතිනවා දැන් ගස් ගල් වල ආදී දේවල් වල රූප ධර්ම පවතිනවා නාම ධර්ම වලින් තොරව එහෙත් නාම ධර්ම වලට රූප ධර්ම වලින් තොරව පවතින්න බෑ. ඒක නිසා නාම රූපය කියලා මේක එකට ගන්න. ඉතින් දැන් අන්තිමට මේ නාම රූපය නාමයි රූපයි තේරුම් අරගෙන නාම රූප වල එක එකට ක්‍රියාකාරී වීම ආයතන තේරුම් අරගෙන ඒව ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන කඳු ගොඩ ගැහෙන ආකාරය තේරුම් අරගෙන අන්තිමට සත්‍ය පබ්බේදි පෙන්වන්නේ මේ කඳු නැත්නම් මේ ආයතන මේ නාම රූප ප්‍රශ්නයක් බවට පත් වෙන ආකාරය මේ නාම රූප ටිකම අපට දුකක් බවට පත් වෙනවා දුක්ඛ සත්‍යයේදී පෙන්වන්නේ 아무තු දෙයක් නෙවෙයි දුක්ඛ සත්‍යයේදී පෙන්වන දේ නාම රූප ටිකමයි පෙන්වන්නේ මේ කන්ද ටිකමයි පෙන්වන්නේ ආයතනමයි පෙන්වන්නේ ඉන්ද්‍රියමයි පෙන්වන්නේ අරමුණුමයි පෙන්වන්නේ ඉතින් ඒ ටික දුකක් වෙන විදිහ පෙන්වනවා. ඒකෙන් අපි නිකන් අනවශ්‍ය ගැටලු මතු කරගන්න හැටි. මේ නාම රූප ටික යථා ස්වභාවයක් ඒක හේතුඵල ධර්මතාවයක් කියන අවබෝධය නැති තැන අර නාම රූප ටිකට අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. උපාදාන කරන පංච උපාදානස්කන්ධා කියලා දේශනා කරන්නේ ඒකයි. පංචස්කන්ධයේ ස්වභාවික දෙයක් වුණාට අපේ මේ අවිද්‍යාත්මක ගතිය නිසා මොකද වෙන්නේ? නාම රූපයට උපාදාන කර. උපාදාන කියන එක දැන් අපි දන්නවා. තණ්හා වලින් පස්සේ පවතින තත්වයක් ටිකක් බරපතල තත්වයක් උපාදාන කියන්නේ. කලින් සාකච්ඡාවේදී අපි තණ්හා ගැන කතා කරා. වේදනා පත්‍ය තණ්හා විඳීම නිසා බැඳීමක් ඇති වෙනවා. ඉතින් ওই දෙකම හරි ස්වභාවික දෙයක්, විඳීමත් ස්වභාවික දෙයක්, බැඳීමත් ස්වභාවික දෙයක්. එතකොට අපි එතෙන්දී ඒක අකුසලයක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නේ. දැන් අපි බලන්නේ මේ බැඳීම කියන කාරණේ ඩිංගක් විමසා බැලුවොත් මේ මේවත් නාම ධර්ම. දැන් ඔන්න අපි හැම කෙනෙක්ම මේ ඉපදුණයින් පස්සේ තවත් මිනිස්සෙක්ගේ ආදරය, කරුණාව, ආරක්ෂාව, රැකවරණය ඔහොම ලබනවා. පළමුවෙන්ම අපි ওই ටික ලබන්නේ අම්මගෙන්. ඉතින් අම්මා මේ කුඩා දරුවා නේද උණුසුම් කරලා ඉතින් ආදරය, කරුණාව දක්වලා රැක බලාගෙන කවලපෝල අර කුඩා දරුවා අම්මව විඳින්න පටන් ගන්නවා. අම්මගේ ඒ මවගේ තියෙන ඒ ගතිගුණ, ඒ චර්යා රටාව, ඒ අප උපස්ථාන ඒවා විඳින්න පටන් ගන්නවා. මේ විඳීම බොහෝ දුරට සුඛ වේදනීය ලක්ෂණනේ පෙන්වන්නේ. ඒතර මේ වේදනාපච්චය තණ්හා. එතනදිම කුඩා දරුවගේ හිතේ අර විඳීම නිසා මව කෙරෙහි බැඳීමක් ඇති වෙනවා. ඉතින් අපි කාගෙත් හිතවල අම්මා කෙරෙහි බැඳීම තියෙනවා. ඒක නැහැ කිව්වොත් ඉතින් බොරු. ඒක තියෙනවා. ඊට පස්සේ පියා කෙරෙහි වගේම බැඳීමක් ඇති වෙනවා. මේක හරි ස්වභාවික සංසිද්ධියක්. කොහොමද ඇති වුනේ වේදනා පත්‍ය. ඒකයි බුදු පියාණන්සේ පටිච්ච සමුප්පන්න විදිහට මේක තේරුම් කරලා තියෙන්නේ. විඳීම නිසා බැඳීම. ඊට පස්සෙත් අපිට තව තව අය මොන ගහනවා. ලොකු මහත් වෙලා ප්‍රේමවන්තේ ප්‍රේමවන්තියක් හමු වුණොත් එහෙම එයා විඳින්න පටන් ගන්න එතනද. ඉතින් විඳිනකොටම එයාට බැඳීමක් ඇති වෙනවා. දැකීමෙන් හෝ එයාගේ කතා බහ හෝ එයාගේ චර්යා රටාව හෝ විඳිනවා අනික අනිකා විඳිනකොට විඳිනකොට බැඳීම ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා විඳීම නිසා බැඳීම. ඊට පස්සේ ස්වාමි පුරුෂයෙක් හැටියට භාර්යාවක් හැටියට මේ ස්ථිර කරගත්තයින් පස්සේ විඳින්න පටන් ගන්නවා. එතකොටත් මේ බැඳීම ඇති වෙනවා. හැබැයි මේ වින්දනයේ සුඛ වින්දනයේ විතරක්ම නෙමෙයි. අර අනිකා දුක්ඛදායක විදියට විඳින අවස්ථාවලුත් තියෙනවා. අනිත් තැනත්තා කරදරයක් කරදරයක් වෙන බාධාවක් වෙන පීඩාකාරී වෙන අවස්ථා තියෙන. එතකොටත් විඳිනෝ ඒක. අපි ඒකට කියන්නේ දුක්ඛ වේදනා කියලා. ආදරේ කරුණාව ඒ පැත්තෙන් විඳිනකොට අපි කියන්නේ සුඛ වේදනා කියලා. හරිද? සුඛ වේදනාවේදී එක්තරා විදියකට රාග බන්ධණයකට යන්නේ ඉඩ තියෙනවා. දුක්ඛ වේදනාවේදී ද්වේෂ බන්ධණයකට යන්නේ ඉඩ තියෙනවා. ද්වේෂයෙන් නමුත් දැඳී සිටිනවා. ඒක හරි අමුතු දෙයක්. මේ බන්ධණයට තමයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් තණ්හා කියලා. තණ්හා කියලා කියන්නේ. මේක වේදනා පත්‍ය විඳීම නිසා බැඳීමක් ඇති. එතකොට අපි මේ චතුරාර්ය සත්‍යයේදී ටිකක් ගැඹුරින් තේරුම් කරගන්න උත්සාහ කරන්නේ මේ ධර්මතාවල ස්වභාවය. මේ නාම රූප ධර්මනේ. මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා අපි තුල තණ්හා කියන්නේ තණ්හා කිව්වම අපි එක සැරේට මහා බරපතල කුසලයක් කියන විදිහට තමයි අපි කතා කරන්නේ. නමුත් මේක ධර්මතාවයක් විදිහට දකින්න උත්සාහ කරනවා. වේදනා පත්‍ය විඳීම නිසා විඳීම ප්‍රත්‍ය කරගෙන වින්දනය උපකාරක ධර්මයේ වශයෙන් ඉදිරිපත් වෙලා බන්ධනයක් හැදෙනවා. මේක මූලික වශයෙන් මානසික. ඉතින් ওই බන්ධනයට අපි එක එක වචන කියනවා. මම එයාට ආදරේ කියයි, කැමතියි කියයි, ආසයි කියයි එහෙම නැත්නම් මෙයාට මම මෙයාට අකමැති කියයි මම මේ නොයේ දේවල් කියන්නේ අකමැති කියන එකේ තියෙන්නේ ද්වේෂ බන්ධනයක් තියෙන. අර තැනත්තාව අතහැරලා නැහැ. ඒ දේ අතහැරලා නැහැ. ඒ තැන අතහැරලා නැහැ. ඒ තැනත්තාට ඒ තැනත්තාගේ ගතිගුණවලට එහෙම නැත්නම් යම්කිසි දෙයකට යම්කිසි ස්ථානයකට යම්කිසි කාලගුණ දේශගුණ තත්වයකට වටපිටාවකට මේ වගේ විඳීම නිසා මේ බැඳීම ඇති වේදනාපච්චය තණ්හා. ඉතින් ඔය තණ්හාව තමයි මේ බන්ධනය තමයි දුකට මුල හැටියට නැත්තම් කෙලෙස් මුලක් හැටියට බුද්ධහමි දක්වන්නේ. දුක්ඛ සමුදය. අපි කලින් කතා කර සාකච්ඡා දුක්ඛ සමුදය අපි දකින්න ඕන මෙතන තියෙන මේ බන්ධනය තමයි මේ දුෂ්ක දුක ඇති කරන්නේ ප්‍රශ්න ඇති කරන්නේ නමුත් බන්ධනේ අපි දකින්න ඕන එක්තරා ධර්මතාවයක් ස්වභාවයක් විදිහට ඒකයි දැකලා ඒ ඒ බන්ධනය ධර්මතාවයක් විදිහට තේරුම් අරගෙන ඒකට යට නොවී ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ යමක් තියෙනවා මේක නිකන් හරියට නිකන් උදාහරණයක් හැටියට ගින්දරක් තියෙනවා වගේ උදා භෞතික උදාහරණයක් ගත්තොත් අපි ගින්දර කියන දේ අපි අඳුරනවා ඒක සමහර වෙලාවට තියෙන්නේ මේ නිකන් සැඟවිලා සැඟවිලා තියෙන. ඒක මේ ගින්දර මෙතන තියෙනවයි කියලා නිකන් කියන්න බෑ. ගිනි පෙට්ටියක් අපි ළඟ තියෙනකොට ලයිටර් එකක් අපි ළඟ තියෙනකොට මේ අපිට එතන ඉතින් කෙනෙකුට කියන්න බෑ මෙතන ගින්දර තියෙනවයි කියලා. සාමාන්‍යයෙන් ඉතර කෙනෙක් පිළිගන්නේ නැහැ. උතන ගිනි පෙට්ටියක් නේ තියෙන්නේ ගින්දර නෙමෙයිනේ. ලයිටර් එකක් නේ තියෙන්නේ කියලා. නමුත් මේ ගිනි පෙට්ටියේ මේ ලයිටර් එකේ තියෙනවා ගිනි පුළඟුවක් උපදන්න පුළුවන් ගින්නක් මතු කරන්න පුළුවන් මූලික ප්‍රභාවය. මූලික දේ එහි අන්තර්ගතයි. ඒ අපිට ඒක නිසා ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටිය අර පැත්තේ ගැහුවොත් මෙතන මේ ගින්න මතු වෙලා එන. ගිනි දැල්ල, ගිනි කුප්පුර මතු වෙලා එන. ලයිටර් එක ඒක ක්‍රියාත්මක කෙරුවොත් එතන ගිනි ගින්නක් මතුවෙන්න අවශ්‍ය දේවල් ටික තියෙනවනේ ඒ මතුවෙන. එතකොට මේක තණ්හා මට්ටමේදී එක්තරා විදිහක සැඟවිලා තියෙන ගතියක් වගේ තියෙන. ඉතින් අපි ඒක ඒක නිසා ඒකට කියන්නේ වැඩි මේ අපේ සාන්පුරුෂ භාර්යා සම්බන්ධයේ, මව්පිය දූදරු සම්බන්ධයේ, යාළු මිත්‍ර සම්බන්ධයේ ආදී වශයෙන් අපි යෝගට කියන්නේ මේ බන්ධනේ බැඳීම. හැබැයි අපි දැනගෙන ඉන්න ඕන මෙතන අර ඉනිපෙට්ටිය ලයිටර් එක වගේ මෙතන මේක කිසියම් ආකාරයක ගින්නක් අවුලවන්න අවශ්‍ය මූලික භව්‍යතාවය ප්‍රභවය මේ තුල අන්තර්ගතයි කිය. ඒකයි මේ තණ්හාවේ ස්වභාවය. ඉතින් ඒක අන්තර්ගත බව දැනගෙන සිටීම ඒක තේරුම් ගැනීම තමයි මේ තණ්හාව තේරුම් ගන්නවා කියන්නේ. බැඳීම් තියෙනවා. බැඳීම් නැහැ කිව්වොත් එතන ඒක මේ බොරුවක් වෙනවා. ඉතින් දෝෂයක් ඒක එහෙම නැහැ කියන්න බෑ. කිසි ආකාරයක බන්ධනයක් බැඳීමක් තියෙනවා. ඒකයි. ඉතින් අන්නේ විදිහට අපි මේක අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන මේ සමුදය සත්‍ය අපි සමුදය සත්‍ය පිළිබඳ සාකච්ඡාව කලින් කළා. මම මේ නැවත පොඩි මතක් කිරීමක් කරනවා. ඒකට අද අපේ අවධානය අපි ගන්න යොමු කරන්නේ නිරෝධ සත්‍යය. අපි බලමු මහා සතිපට්ඨාන දේශනාවේ බුදුපැන් වහන්සේ නිරෝධ සත්‍යය පැහැදිලි කරන්නේ කොහොමද කියලා. කතමංච බික්වේ දුක් නිරෝධං අරිය සත්‍යං ශ්‍රාවකෙනි මේ <coughs> දුකේ නිමාව දුක කෙලවර වීම නිමා වීම අවසන් වීම කියන මේ ආර්ය සත්‍ය කුමක්ද යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුක්ති අනාලය. එතකොට අර ඉතින්දි ගන්නේ තස්සා ඒව තණ්හාය. අර අපි කලින් සාකච්ඡා කළ අපේ හිතවල ඇතිවෙන බැඳීම, සම්බන්ධතාවය, ආලය ප්‍රේමය, මගේකම, මං කැමති බව ආදී නොඑක් නම් වලින් අපි දීලා තියෙන ඒ වින්දනයේ තුලින් මතුවලා ආපු බන්ධනය. ඒකට තමයි තණ්හා කියේ. තස්සා ඒව තණ්හාය. ඒ කලින් සඳහන් කළ පැහැදිලි කර ඒ දේම ඒ තෘෂ්ණාවම තමයි මෙතෙන්දී මේ කාර්යය සඳහා අපි ගන්න. නැත්නම් මේ නිරෝධ සත්‍යය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ පැහැදිලි කරන්නේ මාතෘකාව කරගන්න. එතකොට තස්සා ඒව තණ්හාය එම තෘෂ්ණාවෙම නැත්නම් ඒ බැඳීමෙම අශේෂ අශේෂ විරාග නිරෝධෝ අශේෂ ඉතිරි නැතිව නිමා කිරීම අවසන් කිරීම කෙලවර කිරීම ශේෂ කියන්නේ ඉතිරි කියන එකයි අශේෂ කියන්නේ ඉතිරි නැහැ කියන අර්ථය ඉතිරි නැති කිරීම අශේෂ විරාග නොඇලීම නිරෝධ නිමා කිරීම ඡාග හිතින් මේක ගලවා දැමීම වගේ අර්ථයක් ඡාග පටිනිස්සග්ග හිතින් බැහැර කිරීම වගේ අර්ථයක් මේ වගේ වචන ටිකක් යෙදিলা තියෙනවා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ද මුත්‍ති නිදීම වගේ අර්ථයක් තියෙනවා. අනාලයෝ ඒ ආලය නොකිරීම කියන අර්ථය. ඉතින් මේ වගේ. එතකොට අර මේ වචන ටික යොදන්නේ අර බන්ධනය ඉලක්ක කරලා මෙතන අර බන්ධනයක් තියෙන බව දැන් අපි දන්නවා. ඒක ධර්මතාවයක් හැටියට අපි බාරගන්න. මේ මට්ටමේදී. එතකොට මේ ධර්මතාවය තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුක්තියනාලය. මේ ධර්මතාවය නිමා කිරීම, අවසන් කිරීම, කෙලවර කිරීම හිතින් බැහැර කිරීම කියන අදහස මෙතන තියෙනවා. දැන් මොකද්ද ඇත්ත වශයෙන්ම මෙතන මේ කියන தত্ত্বය, කියන ස්වභාවය. අපි ටිකක් තේරුම් ගන්න වෙනවා. දැන් අපි මේ නිරෝධ සත්‍ය කියන්නේ නිරෝධ කියන්නේ ඇත්තටම නිවන, නිබ්බාන, නිවීම කියන එක. ඒ නිවන, ඒ නිබ්බාන, ඒ නිවීම මොන විදිහට අපි තේරුම් ගත යුත්තේ අපි මේ කලින් සාකච්ඡා කළ සමහර විට මේ සාකච්ඡාවලට ඉඳපු ඇත්තන්ට මතකයි මේ දස සංඥාවල විරාග සහ නිරෝධ කියන කොටස් අපි සාකච්ඡා කළා. ඒත් ඒ කොටස් වල නැත්නම් ඒ සංඥා දෙකේදීත් මේ කාරණය පැහැදිලි කරා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා. එතකොට මේ නිවන කියන්නේ කිසියම් දෙයක් මොකක්කම්ම නැති තත්වයක් නෙවෙයි. ඒ වගේ පැහැදිලි කිරීම කරන් සමහර අය කරලා තියෙනවා. කිසියම් මොකවත් නැහැ කියලා. නිවන තුල නිවන නිවන් සාක්ෂාත් කරපු කෙනෙක් කියලා කියන්නේ මූලික වශයෙන් ඒ තැනත්ත නාම රූපයක්. ඒ තැනත්තාගේ රූපස්කන්ධේ තියෙනවා. නාමස්කන්ධ පහමත් හතරමත් තියෙනවා. මේ ස්කන්ධ පහම තියෙන. නිවන් දුක කියන්නේ. ඒතකොට දැන් මොකක්වත් නැහැ කියන්න බෑ. එහෙනම් නාම රූප නැති වෙන්න ඕනේ මොකොත් නැහැ කිව්වොත්. මෙතන නාම රූපේ තියෙන. ස්කන්ධ පංචකේ තියෙන. බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ ඔක්කොමලාගේ තියෙන. ඊළඟට අපි ගිහිල්ලා බැලුවොත් ආයතන පැත්තට දැන් බුදුවරුන්ගේ රහතුන්ගේ ආයතන ක්‍රියාකාරීත්වයක් නැද්ද? ඒ ඒ අයගේ ඇහැ පේන්නේ නැද්ද? ඒගොල්ලෝ ඇහින් බලන්නේ නැද්ද? ඊළඟට ඒගොල්ලෝගේ කන් ඇහෙන්නේ නැද්ද? කනට යම් යම් දේවල් ඇහෙන්නේ නැද්ද? නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? නාසයෙන් ගඳ සුවඳ විඳින්නේ නැද්ද? දිවෙන් රස විඳින්නේ නැද්ද? කෑම බීම කන්නේ නැද්ද? කයෙන් පහස විඳින්නේ නැද්ද? කයට ස්පර්ශ දැනෙන්නේ නැද්ද? මනසට යම් යම් කරුණු වැටහෙන්නේ නැද්ද? මනසින් වටහා ගැනීමක් කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් ආයතන ක්‍රියාකාරීත්වයත් එසේම වෙනවා. එතන නාම රූප තියෙනවා. නාම රූප වලින් සකස් වුණු කඳු පහ තියෙනවා. ඊට පස්සේ නාම රූප ක්‍රියාකාරීත්වය කියන මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඒ සියලු දේ රහත් භාවයේ රහතන් වහන්සේ තුල ක්‍රියාත්මකයි. ඒක නිසා මොනවත් නැහැ කියලා කිව්වොත් ඒක නිකන් විකාරයක්. ඒක නිකන් හදාගත්ත මනෝ විකාරයක්. නිවන තුල මොකක්වත් නැහැ කියලා කිව්වා. නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. මේ නාම රූප ධර්ම තුල විශේෂත්වයක් තියෙනවා. දැන් මේ නාම රූප කඳු ඇතුලේ රූප ධර්මේ නම් කිසිම විශේෂත්වයක් නැහැ. රහතන් වහන්සේගේ රූපස්කන්ධයයි අසුතවා පුදුජනගේ රූපස්කන්ධයයි අතර කිසි වෙනසක් නැහැ. කිසි වෙනසක් නැහැ. එතන තියෙන්නේ සතර මහා භූතම තමයි. හැබැයි නාමස්කන්ධයේ වෙනසක් තියෙනවා. මේ වෙනස සිද්ධ වෙලා තියෙන්නේ රූපස්කන්ධේ නෙමෙයි. සමහර විතාගෙන ඉන්නවා රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ රූපස්කන්ධේ වෙනස් කියලා. ඒ වගේ වැරදි මති මතාන්තරත් ඉදිරිපත් වෙලා තියෙනවා. නාමස්කන්ධයේ වෙනසක් වෙලා තියෙනවා. නාම ධර්ම පැත්තේ මේ සංඥාව සංඥා චේතනා කියන දෙක ප්‍රධාන වශයෙන් සංඥා කියලා කියන්නේ අවබෝධමය පැත්තනේ අවබෝධමය පැත්ත. එතකොට අවබෝධමය සංඥා කියන සංඥා ගුණය නැත්නම් සංඥා ගතිය යමක් වැටහෙන ගතිය අසුතවපුතුජයන්ටත් තියෙනවා. ඒකටත් තියෙනවා. රසයකටත් තියෙනවා. මොකද්ද මෙතන වෙනස? රහතන් වහන්සේගේ මට්ටමට එනකොට මේ නාම රූප ධර්ම ටික පිළිබඳව යථාබෝධයක් ඇති වෙනවා. මේ නාම රූප ධර්ම වල ඇති తතු ඇත්ත తত্ত্বය ප්‍රකටයි. දන්නවා විතරක් නෙමෙයි දැකලත් තියෙනවා. තමා තුලින්වත් දැකලා තියෙන එක. ප්‍රත්‍යක්ෂ කරලා තියෙන. එතකොට ඒක ප්‍රකටයි, ඒක දන්නවා, ඒක පැහැදිලි. ඉතින් ගැටලුවක් නැහැ. නාම රූප කට්ටලයක් තිබුණා කියලා රහතන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ නාම රූප ටිකේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. එහි අනිත්‍ය ස්වභාවය, එහි අනාත්ම ස්වභාවය විපරිණාමයටපත් වෙන ආකාරය, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ආකාරය. හේතුඵලයක් වශයෙන් මේක දැකලා තියෙන්නේ, දැනගෙන තියෙන්නේ, වටහාගෙන තියෙන්නේ, තේරුම් ගන්න තියෙන්නේ. එතකොට නාම රූප කට්ටලයක් තිබීම ප්‍රශ්නයක් නෑ. නමුත් අසුතව පුදුජන මට්ටමේදී නාම රූපයේ යථා ස්වභාවය දැනගෙන නැහැ දැකගෙන නැහැ. දැනගෙන නැති නිසා දැකගෙන නැති නිසා ඔහුට ඔහුගේ නාම රූපය ප්‍රශ්නය. රහතන් වහන්සේටත් නාම රූපයක් තිබුණාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරනවා. ওই විදිහට අවබෝධමය පැත්ත නිවැරදි වෙලා තියෙනවා. රහතන් වහන්සේ. අවබෝධමය පැත්ත නිවැරදි වෙලා. එතකොට දැන් මේ නාම රූපය ගැන හිතන්නේ කොහොමද? චේතනා පැත්තට ගියා. සංඥා චේතනා නැත්නම් චේතනාවටම තමයි අපි සංකාර කියන්නේ. කොහොමද හිතන්නේ? તો දැන් මේකේ යථා ස්වභාවය තේරුම් ගත්ත කෙනෙක් හිතන්නේ මේක නිත්‍ය දෙයක් හැටියට හිතන්නේ ආත්ම විදියට හිතන්නේ අවිපරිණාමී විදියට හිතන්නේ මේ හිතන්නේ මේ මේ මෙහෙම දෙයක් තියෙනවා. නමුත් මේක ඉතින් නිත්‍ය දෙයක් නොවේ. මේක වෙනස් වෙන දෙයක්. කියලා ඉතින් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. යථාතන් වහන්සේගේ නාම රූපේ වෙනස් වෙනවා. බුදුරජාන් වහන්සේගේ නාම රූපේ වෙනස් වෙනවා. ඉතින් වෙනස් වීම ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි, දුකක් නෙමෙයි. අතිරේක ක්ලේශයක් හදාගන්න හේතුවක් නෙමෙයි වෙනස් වීම. නමුත් අසුතවා පුදුජනට වෙනස් වීම අතිරේක ක්ලේශයක් හදාගන්න හේතුවක් වෙනවා. ධර්මතාවයේ ක්ලේශයක් උපදින්න හේතුවක් වෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපිත් එක්ක එකට ජීවත් වෙන කෙනෙක් වෙනස් වුණා. ඒ තැනත්තගේ ආදරය, ඒ තැනත්තගේ මිත්‍රශීලී භාවය, ඒ තැනත්තා කරන අප උපස්ථාන ටික හිතනත් අපි සමග පවත්වගෙන යන විශ්වාසවන්ත භාවය පිටුම් වෙනස් වුණා කියේ මේ වෙනස් වීම කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති කෙනෙකුට නම් මේ වෙනස් වීම ප්‍රශ්නයක්. කම්පා වෙනවා. ඊට පස්සේ තව කෙලෙස් හදාගන්න රණ්ඩු සරුවල් වලටත් යන්න ඉඩ තියෙනවා. නොයිත් ඒවා නැති වෙනවා. ඕකම රහතන් වහන්සේත් ওই ධර්මතාවයටම එසේම මුහුණ දෙන. නමුත් එයාට ප්‍රශ්නයක් නෑ. ඇයි? එයා මේ මේ සිද්ධ වෙන්නේ එයා දන්න දෙයක්, දන්න දෙයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරලා තියෙන දෙයක්. තමා තුළින් අද්දුටු දෙයක් මේ සිද්ධ වෙලා, සිද්ධ වුනේ. ඉතින් එයාට ප්‍රශ්නයක් නෑ. එයාට කම්පා වෙන්න දෙයක් නෑ. මේ තමම දන්න දේ නෙමෙයි වෙන්නේ. මම අත්දකපු දේනේ මේ වෙන්නේ දැන් මේකට පුදුම වෙන්න දෙයක් හරි බය වෙන්න තැති ගන්න දුක් වෙන්න කනගාටු වෙන්න රණ්ඩු කරන්න දෙයක් මේකේ නැහැ වෙනස් වුණා වෙනස් වුණා මෙන්න මේකයි මේ හිතන ක්‍රමය එයාගේ වෙනස් දැක්ම වෙනස් ඒකයි දැන් අපි අපේ ওই හිතන ක්‍රමයේ දැක්ම වෙනස් වෙලා තියෙනවා නම් එහෙනම් අපේ අපේ මේ නිවනට බොහොම සමීප වෙලා ඉන්නේ. අපේ ඉතින් රූපගාය නම් ඉතින් රූපගාය නිවන් දකින්නේ නැහැ. ඒක ඉතින් අර වයසට යනෝ නාගි වෙනෝ දුර්වල වෙනෝ ඉතින් ඒක එහෙම තමයි බුදු ආදරුන්ගේ රූපගාය නිවන් දැක්කේ නැහැ. ඒකේ මොකුත් දිගපල්ල වෙනස් වුණේ නැහැ. හැබැයි නාමකාය වෙනස් වුණා. ගුණාත්මකව වෙනස් වුණා. මේ සියලු දේ තුලින් අපි ඇති කරගන්නේ ඒක. මේ හැම දෙයක්ම දකින්න ධර්මතාවයක් ඇටියෙට හේතුඵලයක් විදිහට දකින්න. මේක ඉතින් ඒක නිසා එහෙම දැක්කම මේකේ කලබල කරගන්න තරම් නොසන්සුන් වෙන්න තරම් අර්බුදයක් ඇති කරගන්න තරම් දෙයක් මෙතන නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් අපි මේ Nirodha Satyaයේදී අපි මේ නිවන් දකිනවා. දුක්ඛ Nirodhe වෙනවා කියන එකෙන් අපි අදහස් කරන දේ අපිට වැටහෙන්න ඕන. හැබැයි මේක තර්කයක් හැටියට අරගෙන වැඩක් නැහැ. නිවන තර්කයක් විදිහට ගත්තොත් ඒ නිවන් දැකීමක් වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕන මෙතෙක් අපි ආපු ගමන ඒ කියන්නේ නාම රූප ධර්ම අපේ සිහිනුවන වීදී උපද්දගෙන ඊට පස්සේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය දැන් අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඉතින් හැම දෙයක්ම මේ දැක්මින් දකින්න ඕන. දැන් අපිට අන්තිමට සිද්ධ වෙලා තියෙන තස්සායේව තණ්හාය. අන්න ඒ තෘෂ්ණාව දිහා බලන්න අර දැක්මින්. ඒක අපි ළඟ දැන් තියෙන. බැඳීම්. පුද්ගලයන් එක්ක පුද්ගලයන්ගේ ගති ගුණට වලට බැඳීම. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල තියෙන යම් යම් ගුණාත්මක භාවයන්ට බැඳීම් එන්න මේ වගේ දේවල් ස්ථානවල මේක මොකද ඒවා ඒවා විඳලා තියෙන ඒවයි ගති ලක්ෂණ ගුණ මුදුසු මුදුකම් විතරක් නෙවෙයි රළු පරළුකම් පවා අපි විඳිනවා ඉතින් විඳිනකොට විඳිනකොට මේ ඇති වෙන වින්දනය සුඛ වින්දනය හෝ දුක්ඛ වින්දනය දුෂ්කරතා විඳිනකොට හෝ පහසුකම් විඳිනකොට සුවදායි වේවා. එහෙම නැත්නම් අපහසු වේවා මේ වින්දනයේ නිසා මේ බන්ධනේ හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේක අපි දකින්නේ පටිච්ච සමුප්පන්නයක් විදියට. හේතුඵලයක් විදියට දකින්න ඕන තණ්හාව. එහෙම නැතුව මේක කාගේවත් වැරද්දක්. අඩුපාඩුවක්, දෝෂයක්. එහෙම දකින්න ගියොත් තමයි මේක හරියට දැක්කේ නෑ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක ඒ විදිහටමයි පෙන්වන්නේ. අපි සූත්‍රයේ තව ඩිංගක් ඉස්සරහට ගියොත් කිං සාකෝපනේ සාබික්කවේ තණ්හා සත්ත පහීයමානා පහීයති සත්ත නිරුජ්ජමානා නිරුජ්ජති මේ මේ ප්‍රකාශන අපේ ධර්ම සාකච්ඡාවල කොහෙවත් සාකච්ඡා වෙන්නේ නැති ප්‍රකාශන වගේක් මේකේ තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ප්‍රශ්නයක් විදියට මතු කරනවා ශ්‍රාවකෙනි සාකෝපනේසා තණ්හා. අපි දැන් මේ කතා කරන මේ තණ්හාව නැත්තම් මේ බන්ධනය දැන් කලින් සමුදේ සත්‍යයේදී කිව්වා සාකෝපනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිෂමානා නිවිෂති කියලා. මේ තණ්හාව කොතනද හටගන්නේ කොතනද පවතින්නේ? එතෙන්දි කිව්වා යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා. මේ යම් මේ අපේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන සීමාව ඇතුළේ ඒකට තමයි ලෝකය කියන්නේ. සීමාව ඇතුළේ යම් පිය රූපං සාත රූපං. මේ කයට පහසුවක් ඇති කරන සහ මනසට සහනයක් ඇති කරන යමක් වේද තත්ත අන්න එතන. එත්තේ සාතන්හා. අන්න එතන තමයි මේ බන්ධනේ uppajjamana uppajjati. නිවිසමානා නිවිසති. එතන තමයි මේක හටගන්නේ. එතන තමයි මේක වාසය කරන්නේ. ඒක ඇසුරු කරගෙන මේක වාසය කරන්නේ. නිවිසමානා නිවිසති. ඊළඟට කියනවා දැන් මේක Nirodheට ගියන් පස්සේ දේශනා කරනවා සාකෝපනේසා භික්කවේ තණ්හා කත් පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධ. ඒකෙදිත් කියන්නේ ඒකමයි යන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධ. එතනමයි ඒක ඇසුරු කරගෙනමයි මේ තෘෂ්ණාව පහිය පහියති ප්‍රහාණය වෙන්නේ දුරු වෙන්නේ. ඒකේ තියෙන අර ශක්තිය නැත්තම් අර ගිනි පෙට්ටියේ ගිනි උපදවන ගතිය නිරුද්ධ වෙන්නේ නිමා වෙන්නේ හිතිය රූපං සාස රූපං ඒක ඇසුරෙන්මයි කියන්නේ තණ්හාව නිමා වෙන්නේ දැන් මේ තණ්හා නිරෝධය පිළිබඳව අපේ සාමාන්‍ය ලෝකයේ තියෙන කතාවයි බුද්ධ දේශනාවේ තියෙන දේ අතර ලොකු වෙනසක් තියෙනවා තණ්හාව නැති කරන්න නම් අපි කියලා අපි සාමාන්‍ය විවාහය කියන්නේ මොනවා හරි දෙන්නේ පරිත්‍යාග කරන්න. ওই වගේ දේවල් නේ කියන්නේ තණ්හාව ඇති වෙන විදිහ අපි බොහෝ වෙලාවට කියන්නේ වේදනාපච්චය තණ්හා කියලා නෙමෙයි කියන්නේ. වෙන වෙන විදිහට තමයි ඔය තණ්හා විස්තර කරන්නේ. බුද්ධ දේශනාවේ ඊට වඩා ගැඹුරු විදිහට මේක පැහැදිලි කරනවා. එතකොට දැන් අර පිය රූපන් සාත රූපන් දෙක ආපහු අපි ඉස්සරහට ගන්නවා. කයට දැනෙන පහසුව, මනසට දැනෙන සහනය. සාත රූපං කිව්වේ කයට දැනෙන පහසුව. පිය රූපං කිව්වේ මනසට දැනෙන සහනය. ඒ දෙක යම් ලෝකේ මේ ඉන්ද්‍රිය ගෝචර සීමාවේ ඕක තියෙනවා නම් ඔය දෙක අන්න එතන තණ්හාව හටගත්ත කියලා අපි කියනවා. තණ්හාව නිරුද්ධ කරන්නෙම නිරුද්ධ වෙන්නෙම එතනමයි. ඒ කොහොමද එහෙම වෙන්නේ? පිය රූපයේ සාත රූපයේ ඇසුරෙන්මයි කියන තණ්හාව ප්‍රහාණය වෙන්නේ නිරුද්ධ වෙන්නේ කියලා. ඒක වෙන්නේ කොහොමද? සමුදේ සත්‍යයේදී කියන තණ්හාව හටගන්නේ පවතින්නේ පිය රූපයේ සාත රූපයේ නිසා කියලා. නිරෝධ සත්‍යයේදී කියනවා තණ්හාව නිමා වෙන්නේ නිරුද්ධ වෙන්නේ පිය රූපයේ සාත රූපයේ නිසා කියලා. ඒ ඒ ඇසුරෙන්මයි කියලා කියනවා. ඒතර මේක අපි හොඳින් සියුම්ම තේරුම් ගන්න ඕන කාරණේ. මේ පිය රූපය සාත රූපය ධර්මතාවයක් හැටියට දැක්කොත් අනිත්‍ය දෙයක් අනාත්ම දෙයක් හැටියට දැක්කොත් තමයි පිය රූපේ සාත රූපය ඇසුරු කරගෙන හට ගන්නා වූ පවතිනා වූ තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඒක නොදකින්නකොට තමයි පිය රූපේ සාත රූපය ඇසුරෙන් මේ තණ්හාව හටගන්නේ පවතින්නේ. මේ බැඳීම හටගන්නේ පවතින්නේ එහෙම නොදකිනකොට. දැන් මෙතන පිය රූපේ සාත රූපේ ප්‍රශ්නයක් නැහැ. තණ්හාවේ ප්‍රශ්නකුත් නැහැ. මෙතන තියෙන්නේ මේ පිය රූපේ සාත රූපේ පිළිබඳව තණ්හාව පිළිබඳව අපේ දැක්මේ අවුලක් තියෙනවා. පිය රූපං යන් ලෝකේ පිය රූපං සාත රූපං ඒව සබාධම්. අපේ ඉන්ද්‍රිය හයට සහ මනසට ඉන්ද්‍රිය පහට සහ මනසට ගෝචර වෙන සීමාව ලෝක කිව්වේ. ඒක ඇතුලේ ඔය කයට පහසු ඇති කරන දේවල් ඕන තරම් තියෙනවා. ඕන තරම් අපිට හාම වෙනවා. දැන් අපි ඔය එකතු කරගෙන තියෙන්නේ වටපිටාව. අපේ කායික පහසු ඇති කරන දේවල්. දැනුත් මේ අපි පාවිච්චි කරමින් ඉන්නේ. සාත රූපා. ඊට පස්සේ මානසික සහනය ඇති කරන දේවල් අපේ වටපිටාවේ තියෙනවා. අපිට ඒවා නිර්මාණය කරන්නත් පුළුවන්. සකස් කරන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්. පිය රූප සහ සාත රූප. එතකොට ඒවයි කිසිම ගැටලුවක් නැහැ. ඒවා ආපහු බැලුවොත් ඒවා නාම ධර්මයි රූප ධර්මයි. එතකොට ඒක ඇසුරු කරගෙන ඉත්තේසා තණ්හා මේ බන්ධනය හැදෙන්නේ මේවයි අනිත්‍යනාත්ම ස්වභාවය අපි ප්‍රකට කරගෙන නැති නිසා. අර පිය රූපය නිත්‍ය සංඥාවෙන් ගන්නවා. සාත රූපය නිත්‍ය සංඥාවෙන් ගන්නවා. පිය රූපයේ දෝෂයක් නෙමෙයි. සාත රූපයේ දෝෂයක් නෙමෙයි අපිට සංඥා දෝෂයක්. අපි පිය රූපයේ තේරුම් ගත්ත විදිහ වැරද්දක් තියෙනවා. ඒක පිය රූපයක් තමයි සාත රූපයක් තමයි. නමුත් අපි මේක නිට්ටයයි කියලා ගත්ත වෙනස් වෙන්න බෑ. මේ ප්‍රිය ස්වභාවය මේ සැප ස්වභාවය මගේ කය තුල තියෙන මම කැමති ප්‍රිය ස්වභාවයක් තියෙන්න පුළුවන් මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ කය මේ කෙස් ලොම් නියදත් සම මස් ඇතනහර සමහර විට මේකේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා ඉතින් තරුණ කාලේ නව යවවන කාලේ මොකද නැත්තේ ඉතින් නැහැ කිව්වොත් ඒක නිකන් බොරු කියන්න යොමු වීමක් වෙනවනේ. තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේත් ඒක පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ රූපේ ආස්වාදයේ පෙන්වන්නෙම මේ රූප කාය ඇසුරු කරගෙනමයි. ඒකෙදි පාවිච්චි කරලා තියෙන්නේ නව යවවන වයසයි යවවන වයසයි දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ රූපේ ආස්වාදයේ පෙන්වන. අත්තිබිකවේ රූපානං අස්සාදෝ ආස්වාදයක් තියෙනවා. ප්‍රිය රූපයක්, ප්‍රිය ස්වභාවයක් තියෙන දැක්කම අතපත ගෑවම ස්පර්ශ කරපුවාම එහෙම එකක් තියෙනවා. සාත රූපයක් තියෙනවා. කයට පහසුවක්, කයට සහනයක් දැනෙන ගතියක් තියෙනවා, වින්දනීය ගතියක් තියෙනවා. ඉතින් ඒක නැහැ කියලා ඒක අපි හිතින්ම වාගත් එකක් ඒක බොරුවක් කියන්න ගියොත් එහෙම මේ ප්‍රතිපදාව වරදිනවා. බුදුහාමුදුරු තියනවායි කියන දේ සමහරු කියන නෑ ඒක නෑ අපි හිතින්ම වාගත් එකක් එහෙම එකක් නෑ ඒක බොරුවක්. එහෙම එකක් තියෙනවා. තිය රූපං සාත රූපං. ඒවා තියෙනවා. අත්ති බික්කවේ රූපානං අස්සාදෝ. ස්වාදයක් තියෙනවා. ප්‍රශ්නේ ඒ රූප ප්‍රිය රූප ඇති බවවත් සාතු රූප ඇති බවවත් ඒවයින් තිය ඒවයි තියෙන ආස්වාදේවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා පිළිබඳ ඒවා නාම රූප ධර්ම හැටියට තේරුම් නොගෙන ඒවා පිළිබඳව ඇති කරගෙන තියෙන වැරදි සංඥාව සංඥා විපල්ලාස. මේවා නිට්ටයයි කියලා හිතාගන්න. මේවා ආත්මයි මං කැමති විදියට මට ඕන විදියට මං කැමති ආකාරයක් පවත්ව ගන්න පුළුවන් කියලා හිතාගන්න. එහෙම හිතාගෙන එහෙම උත්සාහ කරන්න පටන් ගන්න. ඔන්න ඔතෙන්දි තමයි ප්‍රශ්නේ පැන නගින්නේ, ගැටලුව පැන නගින්නේ. මේ ප්‍රිය ස්වභාවය මේ සැප ස්වභාවය හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක්. ඒ අතරේ මට මේක දැනුණා මගේ ඇහැකරනාසේ දිවකය මේකට යොමු වුණු නිසා මට ඒ ප්‍රිය ස්වභාවය මම දැක්කා. මට දැනුණා මම වින්දා. ඔච්චරයි මේ. ඊට වැඩි දෙයක් මොකක්ද? ඒ මම විඳින මම දකින්න එක පවා අනිත්‍යයි. මම හැමතිස්සෙම මේක දැක දැක ඉන්නේ නැහැ. හැමතිස්සෙම මට මේක දැනි දැනි තියෙන්නේ නැහැ. ඒක පොඩි වෙලාවක් ඒ ප්‍රිය ස්වභාවයේ සැප ස්වභාවයේ දැනිලා ඒ ඒක පැවතිලා නැතිලා අර ප්‍රිය රූපය සාස රූපය ටික වෙලාවක් තිබිලා ටික කාලයක් තිබිලා පැවතිලා නැතිලා ඉතින් ඔය ඇත්ත ඕක තුලින් දකින්න එපා ඔය ඇත්ත ඕක තුලින් දකින්නවා කියන එකයි බුදුරජාණන් වහන්සේ එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එත්ත කියන වචනේ තියෙන්නේ එහි ඒ තුලින් තිය රූපයේ සාත රූපයේ තුලින්ම අපිට දකින්න වෙනවා එහි යථා ස්වභාවය. ඉතින් දැක්කම පිය රූපයේ ප්‍රශ්නයක් නෙවෙයි සාත රූපයේ ප්‍රශ්නයක් නෙවෙයි. පිය රූපයෙන් සාත රූපයෙන් අපි ලබන වින්දනය සුඛ වේදනාව ප්‍රශ්නයක් නෙවෙයි. සමහර වෙ පිය රූපය ඊළඟට හැරෙන අප්පිය රූපේ බවට. සාත රූපේ අසාත රූපේ බවට හැරෙන. ඒකත් ප්‍රශ්නයක් නෙවෙයිනේ අපිට. ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ හොඳට ආදරෙන් හිටියේ මිනිස්සයා. දැන් ටිකක් අලු වෙලා ගොරෝසු වෙලා. පිය රූපේ අප්පිය රූපයක් වුණා. එහෙමනේ උනේ. ඊළඟට සාත රූපය. මේ කයට දැනුණු පහසුව දැන් අපහසුවක් දැනෙන්න පටන් අරන්. අසාත රූපයක් වෙලා මේ රූප කියන කිය අදහස ස්වરૂපය කියන එකයි. ස්වરૂපය කියන එක දැන් එහෙම පරි වෙනස් වෙලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ අපිට පිය රූපයේ ප්‍රශ්නකුත් නැහැ අප්පිය රූපයේ ප්‍රශ්නකුත් සාත රූපයේ ප්‍රශ්නකුත් නැහැ අසාත රූපයේ ප්‍රශ්නකුත් මෙතන බුදුරජාන් වහන්සේ පිය රූපං සාත රූපං ගැන විතරයි කියන්නේ. හැබැයි අපිට පටිභාණයේ තියෙන්න ඕන අපි සිව් පිරිසිඳියාව ගැන කතා කරන්නේ කලින්. පටිභාණය අපිට තියෙන්න ඕන. ඒක අනිත් පැත්තත් තේරෙන්න ඕන. ඒක පැත්තත් වෙන්න පුළුවන්. අනිත් එක තේරෙන්න ඕන. අපිට පිය රූපය ගැන දේශනා කරපුවාම අපිය රූපයත් තේරෙන්න ඕන. දේශනා නොකරත්. සාත රූපය ගැන කිව්වම අසාත රූපය ගැන තේරෙන්න ඕන. ඒක දැන් අපිට දෙකම වැටහෙනවා. දෙකම තේරෙනවා. දෙකම පැහැදිලි. දෙකම ධර්මතා හැටියට පැහැදිලි. දැන් පිය රූපය අප්පිය රූපය වෙනවා. සමහරට අප්පිය රූපය පිය රූපය වෙනවා. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේ අප්‍රසන්න විදියට අප්‍රිය විදියට හිටපු කෙනා එයාගේ ගතිගුණ වෙනස් වීම නිසා මෙන්න ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. අප්‍රසන්න විදියට අපිලිවෙලට තිබ්බ තැන පිළියෙල කරයින් පස්සේ ප්‍රිය තැනක් බවට පත් වෙනවා. ප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. යම් කිසි තැනක තියෙන අසහත ගතිය නැත්නම් කායර දැන අපහසු ගතිය අපි මග හරවමු. මග හැරෙව්වම ඒකේ එතන සාත රූපේ මතුවෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. පිය රූපේ අපිය රූපේ වුණා. අපිය රූපේ ආපහු පිය රූපේ වුණා. සාත රූපේ අසාත රූපේ වුණා. අසාත රූපේ ආපහු සාත රූපේ වුණා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒකෙන් කම්පා වෙන්නවත්, උද්දාම වෙන්නවත්, උඩඟු වෙන්නවත්, දුක් වෙන්නවත්, පසුත මොකක්වත් අකුසලයක් හදාගන්න හේතුවක් මෙතන නෑ. ඇයි? මේ යථා ස්වභාවය අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. තේරුම් ගන්න තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. මේකේ හැටි මෙහිමයි. ඔතෙන්ට අපි ආවනම් අපි රහතන් වහන්සේගේ දැක්මට එනවා. මේ රහතන් වහන්සේට පිය රූප තිබුණත් අප්පිය රූප තිබුණත් පිය රූප අප්පිය රූප වුණත් අප්පිය රූප පිය රූප වුණත් සාත රූප අසාත රූප වුණත් අසාත සාත රූප වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒක ස්වභාවය බව දන්නවා. ඒක එහෙම වෙන බව දන්නවා. දන්නවා විතරක් නෙවෙයි දකිනවා. තමා තුළින්ම දකිනවා. අත්දැකීමේ තියෙන. පච්චත්තය කියලා කියන්නේ අත්දැකීම. ඉතින් අර අත්දැකීම තුළ අපි සීනුවන ඉපැද්දුවොත් දැන් අපි දැන් උපද්දගෙන තියෙනවනේ ඒක. සීනවන සීනවන දැන් අපි ගොඩාක් දිනු මට්ටමට අරන් තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තුල. ඉතින් පිය රූපේත් අපි සීනවන උපද්දගෙන ඉන්නේ. අප්පිය රූපේ තුල සීනවන උපද්දන්නේ. සාත රූපේත් අපි සීනවන උපද්දගෙන ඉන්නේ. අසාත රූපේ සීනවන උපද්දගෙන තියෙනවා. ඉතින් ඕක අපිට ප්‍රශ්නයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ එත්තේ සා තණ්හා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති. අන්න එතනම මේක ප්‍රහීන වුණා එතනම නිරුද්ධ වුණා. කොහොමද එහෙම වුනේ? මේ පිය රූපේවත් අප්‍රිය රූපේවත් නිරුද්ධ වුණා නෙමෙයි. සාත රූපේවත් අසාත රූපේවත් නිරුද්ධ වුණා නෙමෙයි. ඒක එකත් ඉතින් නිරුද්ධ වෙයි. ඒක යම් කාලයක් තිබිලා නිරුද්ධ වෙයි. අපි ඒව නිරුද්ධ කරන්න යන්නේ නැහැ. ඊළඟට පිය රූපයෙන් සහ ධාතු රූපයෙන් ඇති කරන වේදනාව සුඛ වේදනාව හෝ දුක් වේදනාව නිරුද්ධ කරන්න ඒක අල්ල ගන්න බදා ගන්න යන්නේ නැහැ. ඒ දෙකත් ඔහි තියෙයි. ඒවා අපිට අපි අනාත්ම ධර්මතාවනේ ඒවා. ඒවා නිකන් ආණ්ඩු කරන්න මට්ටු කරන්න යන්නේ නැහැ. එතකොට මේ මාර්ගයෙන් පිටපයින්නවා. ඒ ඒවා පිළිබඳව සතිමත් වෙනවා. 아무තු දෙයක් නැහැ අපි දැනට ඇති කරගත්ත කුසලතාවයද මෙතෙන්දී අවදි කරගන්න. අර අනිත් මිනිස්සයා දැන් අප්‍රසන්න කෙනෙක් වෙලා අප්පිය රූපයක් වෙලා දැන්. ඉතින් අපි මොකද කරන්නේ? අපි එයාගේ අප්‍රිය කතා, අප්‍රිය හැසිරීම්, අප්‍රිය සිතුම් පැතුම් හමුවේ අපි සතිමත් වෙනවා. සීනුවෙන් යුක්ත වෙනවා. වීර්යයෙන් යුක්ත වෙනවා. අපි ක්ලේශයට වැටෙන්නේ නැහැ. අපි ද්වේෂයට වැටෙන්නේ නැහැ. මේක ධර්මතාවයක්. කලින් මෙයා ප්‍රියයි. ප්‍රිය කතා බහ ඇති කෙනෙක්. ප්‍රිය හැසිරීම රටා ඇති කෙනෙක්. ප්‍රිය සිතුවිලි ඇති කෙනෙක්. ප්‍රසන්න විදියට කටයුතු කර කෙනෙක් දැන් අප්පිය රූපං අප්‍රසන්න වෙලා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. ඒක අපි දන්නවා. තේරුම් අරන් ඉන්නේ, අවබෝධ කරන් ඉන්නේ, වටහාගෙන ඉන්නේ. ගැටලුවක් නැහැ. එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ යම් තැනක පිය රූපයේ සාත රූපයේ නිසා සංහාව නැත්තම් බැඳීම ඇති වුණා. බැඳීමත් අපි දකිනවා එහෙම. දැන් මට මෙයා එක්ක තිබුණේ කලින් රාග බන්ධනය. ඇයි? ප්‍රිය ස්වરૂපේ නිසා සාත ස්වરૂපේ නිසා. දැන් මේ ප්‍රිය අප්‍රිය වෙලා සාතේ අසාතේ වෙලා. දැන් තියෙන බන්ධනේ ඒක දේශ බන්ධනයක් වෙන්න පුළුවන්. දැන් මට ටිකක් මට තියෙන කැමැත්තක් නෙවෙයි අකමැත්තක්. මෙයා ගැන, මෙයාගේ මේ ගතිගුණ ගැන, නැත්නම් මේ දේ ගැන, මේ ස්ථානය ගැන මේ වැඩේ ගැන අපි කියන්නේ අපේ සිංහලෙන් කියන වචනයක් තියෙන අප්පිරිය වෙලා කියලා. අර පිය රූපය අප්පිය රූපය වුණාම තමයි pāli වචනේම අපි ඔය සිංහලට ස්වරභක්තියෙන් අරන් තියෙන්නේ. අප්පිරිය වෙලා. මට දැන් මේ වැඩේ අප්පිරිය වෙලා තියෙන්නේ. මට මේ මෙයාගේ මේ වැඩ පිළිවෙල අප්පිරිය වෙලා තියෙන්නේ. මට මේ තැන අප්‍රිය වෙලා තියෙනවා. අපි ඔහොම කියනවා. ඒක ධර්මතාවයක්. අප්‍රිය වෙලා. එහෙම වෙන්න පුළුවන්. පිය රූපං අප්‍රිය රූපං. සාත රූපය. ඊට පස්සේ අයියෝ මට මේක හරි වදයක් දැන් කරදරයක්. හරි වෙහෙසයි. පීඩාකාරී කියලා කියනවා. අසාත රූපේ වෙලාවේ ඉතින් ඔය අප්පිරිය වීමයි පීඩාකාරී වීමයි දෙකම ගැටලුවක් නෑ. ඒ ඒ දායව ධර්මතා හැටියට දැක්කොත්. ධර්මතා හැටියට දකින්න බෑ අසුතවා පුදුජනට නම්. සීක උත්සාහ කරනවා ධර්මතා හැටියට දකින්න අපි මේ අපි සීකල කියලා හිතමු. මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ දහම් පොතපත කියවන්නේ මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නේ සීගල හැටියට අපි තවදුරටත් මේක කරගන්න අවශ්‍යතාවය නිසා ඉතින් අපි මේවා ධර්මතාවය හැටියට දකින්න. අපිම අත් දකින්න මෙයා මේ බොහොම ප්‍රියශීලීව ප්‍රිය ස්වරූපයෙන් හිටිය. දැන් මෙන්න අප්‍රිය කෙනෙක් වෙලා. එයාගේ தත්ත්වයේ ප්‍රිය ගතිය අප්‍රිය වෙලා සාත ගතිය අසාත වෙලා. පුද්ගලයාගේ හෝ ගති ගුණය හෝ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව හෝ සේවාව හෝ මොකක් හරි වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒවයි වෙනස් වීම හරහා වෙන්නේ. ද්‍රව්‍යයක භාණ්ඩයක වස්තුවක වෙන්නත් පුළුවන්. සේවාවක වෙන්නත් පුළුවන්. දැන් මේ පහුගිය දිනේ දින ටිකේම අපේ ලංකාවේ විදුලි සැපයුම කියන එක විදුලි සම්පාදන සේවාව මේ අප්පිය වුණා. එක <laughs> සැරේට මුළු රටේම විදුලි පද්ධතිය බිඳ වැටිලා ඊට පස්සේ මේවා මේ හිතා ගන්න බැරුව දැන් ඉතින් අර විදුලියත් එක්ක කටයුතු කරන්න පුරුදු වෙච්ච අපි විදුලිය නැති වුණාම ඉතින් ඔන්න ඔන්න ඉතින් අ르බුදේ තාමත් ඒක ඉවර නැහැ තාමත් වෙන්නේ නැති අමුතුරු ඒවට නොඑක් දේවල් කියාගන්නෝ ඉංජිනේරුවත් එක්ක රණ්ඩු කරගන්නෝ ඉතින් ඒවා එහෙම වැඩක් නැහැ මොකද මේ පද්ධතියක් කියන එක ඉතින් හොඳට වැඩ කරනකොට පිය රූපයක් වේ. සාත රූපයක්. මොකද මේ විදුලි පද්ධතිය නිසි විදියට ක්‍රියාත්මක වෙනකොට ඉතින් අපිට ඒක පහසුවක් නේ සුවයක් නේ ලයිට් එක පත් වෙනවා ලයිට් ස්විච් එක දැම්ම ගම ඉතින් අපේ උපකරණය අපිට නිසි වෙලාවට අපිට අවශ්‍ය වෙලාවට පරිහරණය කරගන්න පුළුවන් අපි මේ කතා කරන ධර්ම සාකච්ඡාවකුත් අපිට කරගන්න බැරුව ගියා ඊයේට පෙරේද දවසේ අපිට තිබුණ ධර්ම සාකච්ඡාව. මේ සෝම් වලිනුත් ධර්ම සාකච්ඡාවක් කරන සිකුරාදා. ඉතින් සම්බන්ධ වෙන්න බෑ අන්තර්ජාලයට. අපේ විදුලි පද්ධතිය විදැටලා සම්ප්‍රේෂණ කුළුණ වල විදුලිය යන හිත. ඉතින් ඒකෝට දැන් අර ප්‍රිය ස්වභාවය පද්ධතියේ ප්‍රිය ස්වභාවය ප්‍රියව. ඉතින් උතින්දී අපිට ක්ලේශයක් හදාගන්න දෙයක් නැහැ. අර පද්ධතියත් එක්ක අපේ හැබැයි තිබුණ කිසියම් බැඳීමක් නේ. තණ්හාවක් තිබුණා. එතකොට මේක මේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, භාණ්ඩයක්, වස්තුවක්, සේවාවක් මොකක් හරි වෙන්න පුළුවන්. ওই මොක මොකෙන් ගියත් නාම රූපනේ අන්තිමට. ඉතින් ওই නාම රූප විතේක පිය රූපං, විතේක අපිය රූප. විතේක සාත රූපං, තවත් විතේක අසාත රූපං. ඉතින් ওই රූප දෙකම රූප කියන්නේ ස්වરૂප කියන එකයි ස්වභාව කියන එකයි. ඔය ස්වභාව දෙකම ප්‍රශ්නයක් නෙවෙයි අපි. අර බැඳීම හටගන්නේ. අන්ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති නිසමාන නිසති අනිත් පැත්තට බුදු දයන් වහන්සේ දේශනා කරන යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමාන පහියති නිරුජ්ජමාන නිරුජ්ජති එතනමයි මේක අවසන් වෙන්නේ හැබැයි මේ අවසන් වෙන්න අර හට ගැනීම නම් හරිම සරල සිම්පල් විදිහට හට ගන්න. හැබැයි නිරුද්ධය එහෙම සරල සිම්පල් විදිහට වෙන්නේ නැහැ. ඒක මේ කුසලතා තුන ඉපැද්දීම හරහා සතිපට්ඨානයේ හරහා සිද්ධ වෙන දෙයක් ඒක. මේ සාත රූපයයි මේ පිය රූපයයි දෙකේ යථා ස්වභාවය අවබෝධ කළොත් අවබෝධ කරගත්තොත් තමයි නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති. ඒක පහියමානා නිරුජ්ජමානා කියන වචන දෙකටත් අපි ටිකක් අවධානය යොමු කරන්න වටිනවා. දැන් පහියමානා නිරුජ්ජමානා කියන වචන අර්ථකථනය කරන්න ගියාම අටුවා පවා මොකක්කම්ම නැහැ කියන වගේ අර්ථයක් තමයි ගන්න උත්සාහ කළේ. මොකක්කම නැහැ කියන අර්ථය. මොකක්කම නැහැ කියන එක නෙවෙයි ඇත්තටම. මේවයි ගුණාත්මක භාවයන්, මේවයි ක්වොලිටිස් වෙනස් වීමක් මේවයින් පෙන්වුම් කරන්නේ. අර පිය රූපේට සාත රූපේට දෙවිච්ච නිත්‍ය සංඥාව ගෙවිලා ගියා. පහියමානා පහියට, නිරුජ්ජමානා නිරුජ්ජති කිව්වේ ඒකයි. ආත්ම සංඥාව ගෙවිලා ගියා. මම මට ඕන හිටියත් මම කැමති විදියට පවතින්න ඕන. කියලා. දැන් මම අහගෙන අර උදාහරණයේදී අපේ විදුලි බල ඇමතිතුමා කියනවා මේ මේ පද්ධතිය මේ විදිහට පවතින්නේ නැත්නම් මම ඉල්ලාස් වෙනවා කියලා. විදුලි සැපයුම් ඒක ඒක මතු පිටින් බලපුවම නම් කවුරුත් අප්පුඩි ගහන කතාවක්. ඒ වුණාට ඒක හරිම අවිද්‍යාත්මක මෝඩ කතාවක්. කිසිම පද්ධතියක් ආත්ම නැහැ. අපි කැමති විදිහට අපිට ඕන විදිහට අපි කැමති ආකාරයට පවතින්නේ අනිත්‍යයි. විදුලි පද්ධතිය, විදුලි සැපයීම් පද්ධතිය කියන්නේ හරි සංකීර්ණයි. රූප ධර්මයක් නේ. කෝ රූප ධර්ම කොහෙද නිට්ටය වෙන්නේ? ඉතින් නිට්ටය සංඥාවක් හදාගෙන මේ පද්ධතියට සම්බන්ධ සියලු දෙනා. පද්ධතිය වෙනස් වෙන්න බෑ. කඩා වැටෙන්න බෑ, බිඳ වැටෙන්න බෑ. කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. ඉතින් ඒ මට ඕන හැටියට මේ පද්ධතිය පවත්වන්න බැරි නම් පවත්ව ගන්න ඕනේ. බැරි නම් මං අයින් වෙනවා. ඉල්ලාස් වෙනවා. ඒකනේ මතු පිටින් බලපුවාම ලෞකික පැත්තෙන් බලපුවාම ඉතින් හොඳයි කියන්න පුළුවන් නම් ධර්මයේ ධර්මයේ පැත්තෙන් කතා කරපුවම ඒක හරි මෝඩ ප්‍රකාශයක්. ඒ මොකද ආත්ම සංඥාවෙන් කරන ප්‍රකාශයක්. මේ මේ රූප ධර්ම පද්ධතිය මට ඕන හැටියට පවතින්න ඕන මං කැමති විදිහට කැමති තාක් කාලයක් පවතින්න ඕනේ. පවතින්නේ නැහැ. ඔන්න ඔය වගේ මුග්ධ භාවයන් මෝඩකම් අපි වට කියන්නේ සංඥා විපල්ලාස කියලා. අකුසල සංඥා කියලා කියන්නේ. ඕවා තමයි මේ ගෙවි යන්නේ. පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති කොහොමද ඒක පහිය වෙන්නේ? ප්‍රහාණය වෙන්නේ කොහොමද නිරුද්ධ වෙන්නේ? අර ප්‍රඥාව උපදින්න උපදින්න අරක යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න අරක ගෙවිලා යන. මේ පද්ධතිය අනිත්‍යයි කියලා තේරෙන්න නොතේරෙනකම් අර තණ්හාව මේකත් එක්ක තියෙන බැඳීම අවිද්‍යාව අකුසල සංඥාව අකුසල චේතනාව අයෝනිසෝ මනසිකාරයේ පවතිනවා. හැබැයි මේකේ යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න ඒක ගෙවිලා යනවා. ඒක තමයි මේ පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති. මම හිතන මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ Nirodha Satyen බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ? කොහොමද මේ ගෙවිලා යන්නේ? කොහොමද මේ නිමා වෙන්නේ? කොහොමද මේ අවසන් වෙන්නේ? රසායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍යනාලයෝ කියලා හදේ. කෙටි වාක්‍යයකින් මේක දේශනා කරලා තියෙනවා. නමුත් මේ මේ දේ අපිට අපි තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනනේ. මේ මේ දේ අපි තුල සිද්ධ වෙන්න ඕන. නිවන් දකින්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ගැඹුරු සාකච්ඡා කිරීම නෙවෙයි සාකච්ඡාව අවශ්‍යයි. සාකච්ඡාවෙන් තමයි අපි මඟට ප්‍රවේශ වෙන්නේ. නමුත් මේ කියන දේ අපි තුල සිද්ධ වෙන්න ඕන. නිරෝධය ප්‍රහාණය අපි තුල සිද්ධ වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ අර විදියට. ඒ ආකාරයෙන් ඒක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මේ පිය රූපය සාත රූපය මම ඔය ගත්ත සරල උදාහරණය අපිට මේ දවස්වල තියෙන අත්දැකීම මේ රටක විදුලි පද්ධතිය පිය රූපයක් සාත රූපයක් ඒකෙන් සෑහෙන පහසුකමක් අපිට ලැබෙනවා. කයට පහසුවක් තියෙනවා. සාතරූපං කියන්නේ විදුලිය එන හිටිය ගමම බලන්න කයට තියෙන කයට ඇති වෙන අපහසුතාවය පැන නගිනවා. අසාත රූපයක් බවට පත් වෙනවා. විදුලිය තියෙනකොට පිය රූපං. ඉතින් අපිට අපේ හැම දෙයක්ම මේ හොඳට කරගන්න පුළුවන්. ඒක පිය රූපයක් සාත රූපයක් විතේ. හැබැයි පිය බව සාත බව නිට්ටය නෑ. තවත් පිටකයක අප්පිය රූපයක් අසාත රූපයක්. ඒක අවුල් වෙලා බිඳ වැටිලා ඒ බිඳ වැටීම අවුල් වීම ආස්සේ මෙන්න කට්ටිය රණ්ඩු කර ගන්නවා, බැන ගන්නවා, දොස් කියා ගන්නවා. නඩු දාන්න යනවා. බලන්නකෝ අසාත රූපයේ හැටි. අපි සීනෝනින් ඉන්නකොට මේ දේ හරිය ලස්සනට අපි දකිනවා. මේවා මේ ප්‍රිය වේලාවේ ඉතින් ඒ ඒවට බැඳිලා ඒ වයින් උද්දාම වෙලා උඩඟු වෙලා සමහරු සම්මානත් දෙන්න යනවා. මේ සම්මාන දීම කියන එක ලෝක සම්මතයේ හැටියට නම් හරි ලොකු කර ලොකු ලොකු දෙයක් නේ. මේ මොනවටද මේ අපි සම්මාන දෙන්නේ අනිත්‍ය දේවල් වලට නේද? ඉතින් මේ ටික වෙලාවක් පවතින දෙයකට සම්මානයක් දෙනවා. කොච්චර මුග්ධද බලන්න. කොහේ හරි තැනක පුද්ගලයේ ගති ගුණයක් හරි මොකක් හරි කියලා අපි හිතමු. ඉතින් පොඩි වෙලාවක් තියෙන ටික වෙලාවක් තියෙන අඩුම ගානේ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලය තුලම තිබ්බා කියලා අපි හිතමු. එහෙම තියෙන්නේ නැහැ. සාර්ථකත්වයන් කියලා එකක් ওই ටික වෙලාවකට තියෙනවා. ඒ ටික වෙලාවකට පස්සේ ඒ සාර්ථකත්වයේ මිම්මේ මනින්නවත් යන්නේ. ඒ සාර්ථකත්වයේ මැනපු මිම්ම පවා සමහර ඒවායිදී අයියෝ මේ මෙෂර්මන්ට් එක දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ එක්ස්පයර් වෙලා. ඒ වුණාට ඒ මිම්මෙන් මැනලා ඒ මිම්ම මිම්මට අනුව අම්මානක් දීලා. නේ? අපි මේ ගෞරව බොහොමන් සත්කාර සම්මාන කරන්නේ, හිඳා අපහාස කරන්නේ මේ අනිත්‍යතාවයටනේ බලපුවා. එහෙම කරලානේ මේවත් එක මේ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. කොයිතරම් මුග්ධ භාවයක් අවිද්‍යාත්මක බවක් තියෙනවද කියලා අපිට ගැඹුරින් දකින්න පුළුවන්. ඒ නිසා පිය රූපයක් සාත රූපයක් කියන එක විතක පවතින්න පුළුවන් දෙයක්. යම් කාල පරාසයක් තුල පවතින්න පුළුවන් නාම නාම ධර්මයක හෝ රූප ධර්මයක ප්‍රිය බවක් පවතින්න පුළුවන් යම් කාල පරාසයක. ඒ වගේම අප්‍රිය රූපේ. අප්‍රිය ස්වභාවයේ යම් කාල පරාසයක පවතිනවා. ඒ තව එකක් තියෙනවා එතන. ඒක පැවතුණත් අපේ ඉන්ද්‍රිය ගෝචර නොවුනොත් දැන් අපි හිතමු යම් දෙයක ඔය කියන පිය රූපය තියෙනවා, සාත රූපය තියෙනවා. නමුත් අපේ ඉන්ද්‍රිය ගෝචර උනේ නැහැ. මම ඒක දැක්කේ නැහැ. ප්‍රිය දෙයක් තිබ්බ මම දැක්කේ නැහැ. ප්‍රිය දෙයක් තිබුණා මට මට ඇහුනේ නෑ මම ඒක ඇහුවේ නෑ. ප්‍රිය දෙයක් තිබුණා මම ඒක ගඳ සුවඳ වශයෙන් වින්දේ නෑ. රස වශයෙන් වින්දේ නෑ. ආදී වශයෙන්. එතකොට මොකද තත්? පොඩ්ඩක් මේක හිතලා බලන්න. කොහොමද කියන්නේ නේද? එතකොට මේ වැත්තන්ට පැහැදිලි ඇති මේ කාරණේ මේ Nirodhe කියන தত্ত্বය. මේක අපිට අත්විඳින්න අවශ්‍යයි, අත්දකින්න අවශ්‍යයි අප තුළින්. ඒකයි. ඉතින් ওই විදිහට මේ ස්වરૂප, මේ රූප කියන වචනේ හරි වැදගත් වචනයක් මේවා ටිකක් අපි ස්වરૂපය ස්වභාවය කියන එක විතේක ඉතින් ඒ ස්වභාවය තියෙනවා. නමුත් අපි සමහරට විඳින්නෙත් නැති වෙන්න පුළුවන්. අත් විඳොත් විතරයි මේක පිය රූපයක් වෙන්නේ. නාම ධර්මයක රූප ධර්මයක මේ පිය රූපයක් සාත රූපයක් තියෙන්න පුළුවන්. ඒක අත් දුටුවොත් අත් විඳොත් අත් දැක්කොත් පමණයි ඒක ඇත්තටම පිය රූපයක් සාත රූපයක් වෙන්නේ. ඉතින් අර අත් දැක්කම අත් විඳම. ඒකයි වේදනාපච්චය තණ්හා කියන්නේ. විඳීමක් වුණොත් ඉතින් ඒක පිය රූපයක් සාත රූපයක් ඊට පස්සේ ඒක එක බැඳීමක් ඇති වෙන මේ ඔක්කොම ධර්මතා හැටියට දැකලා දැක්කොත් ගැටලුවක් නැහැ එතකොට අර අවිද්‍යා තණ්හා මෙතන නිරෝධ වෙන්නේ මෙතන අර අපේ අකුසල සංඥා අකුසල චේතනා අන්නේ ඒ දේ ටික තමයි නිරුද්ධ වෙන්නේ නිමා වෙන්නේ අවසන් වෙන්නේ ඒකයි ස්වභාවය ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ කාරණේ මේ විදිහට අවබෝධ කරගන්න ඕනේ Nirodha කියන එක. ඉතින් Nirodha සත්‍යයේදී අර සමුදය සත්‍යයේදී වගේ බුදු පියාණන් වහන්සේ අර නාම රූප ධර්ම ටික හේමම පැහැදිලි කරනවා. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික. ඒවට අරමුණු වෙන දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒව හැම වුණාම ඇති වෙන මේ මේ විඥාන, චක්කු විඥාන, සෝත විඥාන ආදී දේවල් ඊට පස්සේ ඒවා හමු වුණාම ඇති වෙන සම්පස්ස සම්පස්සයෙන් වෙන වේදනාව වේදනාවෙන් එන සංඥාව සංඥාවෙන් පස්සේ එන අර විතක්ක ਵਿਚාර ඒවා ඔක්කොම ඉතින් නාම ධර්ම. ඒවා සමහරට උවයි සාත ගතියක් තියෙන්නත් පුළුවන් අසාත ගතියක් තියෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් වේදනාව ගත්තොත් වේදනාවේ සුඛ වේදනාව තමයි සාත රූපේ. පිය රූපේ. දුක් වේදනාව තමයි අසාත රූපේ අපිය රූපේ කියලා කියන්නේ. ඉතින් ওই දෙකම පවතින්න පුළුවන්. විටින් විට පවතින්න පුළුවන් විපරිණාමයේ වෙනස් වෙමින් පවතින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. ඒකයි. ඉතින් ওই විදිහට අපි තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි, වටහා ගත යුතුයි. මෙන්න මේ ස්වභාවය. ඉතින් මම හිතනවා අපේ මේ සාකච්ඡාව සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් අපි ගත කරලා තියෙනවා විශේෂයෙන් අපි ධම්මානුපස්සනාවේදී සැලකිල්ලට ගන්නෙ හැම දෙයක්ම ධර්මතා හැටියට දැකලා ගාක්ම ඒවට උපේක්ෂා වීම තමයි අපි මෙතෙන්දී ගොඩාක් වර්ධනය කරන්නේ. මේ කිසිම දෙයක් සාත අසාතවත් එහෙම නැත්නම් කුසල අකුසලවත් පුණ්‍ය පාපවත් මේ කිසිම අංශයක් අපි නිත්‍ය සංඥාවෙන් ගන්නෙ නැහැ. ආත්ම සංඥාවෙන් ගන්නෙ නැහැ. ඒවා අනිත්‍ය අනාත්ම විදිහට තමයි අපි හැම දෙයක්ම ගන්නෙ. හැම දෙයක්ම තේරුම් කරගන්නේ, වේරුම් කරගන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට ධම්මානුපස්සනා මට්ටමේදී බොහොම ගැඹුරු තලයක තමයි මේවා අපි සාකච්ඡා කරගන්නේ. සාකච්ඡා කරලා තේරුම් ගන්න. හැබැයි ඒක සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීමෙන් නොනවති අපි මේ ගැඹුරු තලයේ මේ දැනුමට අනුව මේවා දකින්න උත්සාහ කරන්නේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්නේ විදිහට අපි නිරෝධ සත්‍යයේදීත් අපි මේ විදිහට උත්සාහ කරමු මේ කාර්ය සඳහා. අපි ඊළඟට ටික වෙලාවක් ගමු මේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊට කලින් මට විනාඩි කිහිපයක් දෙන්න අපේ මේ වැඩම කර ස්වාමීන් වහන්සේ එක විනාඩියක් කතා කරලා මේ කටයුතු වලට විනාඩි කිහිපයකින් පසුව අපි මේ අපේ කල්යාණ මිත්‍රයන්ට තියෙන ප්‍රශ්න ගැටලු තියෙන ඒවා අපි ඩිංගක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මට විනාඩි කිහිපයක් දෙන්න කරුණාකරලා යොමු කළේ අද අවධානයට යොමු කළේ මේ Nirodha කියන එක. Nirodha කියවුවම ඒක සම්පූර්ණ නිවනමයි අදහස් කරන්නේ. Nirodha සත්‍යය තුල අදහස් කරන්නේ නිවන, නිවීම, සැනසීම. ඒක අත්දැකිය යුතු, අත්විඳිය යුතු තත්ත්වයක් අපි තේරුම් ගත යුතු තත්ත්වයක්. ඉතින් ඒ අනුව මම හිතනවා අපේ මේක අවබෝධ කරගෙන තේරුම් අරගෙන විතරක් නෙවෙයි අපි අපතුලින් අත් දකිනවා ඇති යම් ප්‍රමාණයකට අත් විඳිනවා ඇති. ඉතින් මේ මේ සාකච්ඡාව තුල අපි කතා කර දේ නිරෝධය. මේ ධර්මතා එහෙමම පවතිද්දි සියලු ධර්මතා එහෙමම පවතින. පවතිද්දි යම් ප්‍රමාණයකට අපි මේ ධර්මතා වලින් ධර්මතා තුල පවතිනෝ කිසියම් වෙනසක් සහිතව ධර්මතා තුලින් ඈත් වීම කිව්වත් ඒත් මෙතන වරදක් තියෙනවා. මොකද අපි කතා කරා ඒක මේ ධර්මතා සමහර විට ඒවයි අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්. නමුත් අපි ධර්මතා තුළ පවතින නාම රූපේ එහෙමම පවතිනවා. ඊට අදාළ යම් යම් දේත් එසේම පවතිනවා. ඒක නිසා ධර්මතා තුළින් නාම රූප ධර්මයන්ගෙන් ඈත් වීමක් කියලා කිව්වොත් එතන දෝෂ සහිතයි. නිවනේදී සියලු නාම රූප ධර්මතා එසේම පවතිද්දී ඒවා යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒවයි නොඇලී නොගැටී නොමුලාව පැවැත්මයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණේ ওই විදිහට මම ওই සාකච්ඡාව අතින් නිමා කරලා අපි ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට එකතු වෙලා ඉන්න අයට මොනවද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ විමසන්න තියෙන්නේ අත්දැකීම් හැටියට ඉදිරිපත් කරන්න <clears throat> යමක් තියෙනවා නම් ඒ වගේම ගැටලු වගේ දේවල් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු මෙතන සිට. හොඳයි ඒ සඳහා අවස්ථාව. ස්වාමීනාන්ත පෙරලක් කරනවා. පෙරලක් කරනවා. ස්වාමීනාන්ත මේ හේතුඵල යම් යම් සිද්ධියක හේතුඵල දක්නකොට ස්වාමීන් වහන්සේ මේ ඒ ඒ සංසිද්ධියේ හේතු ටික අපි නිකන් මේ මේ ටික කියලා හරියටම දැනගෙන සිටිය යුතුද එහෙම නැත්නම් ඒ සංසිද්ධියේ හේතුඵල හේතු ටිකක් නිසා ඇතිවන ඵලයක් කියලා නිකන් අර කාරණාව විතරක් දැනගෙන හිටියොත් ප්‍රමාණවත්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? පිරුවන් කරණයි. ඔව් ඒක ඇත්තටම හේතුඵල සිද්ධාන්තය ඇතුලේ මතුවෙන ඊටාම මේ කොමන් ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ඒක බොහෝ හේතුඵල ධර්මතාවය අපි සාකච්ඡා කරපු මුගක් අවස්ථාවල ඔය ප්‍රශ්නය මතුවලා තියෙන. ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. දැන් යම් ඵලයක හේතුව මෙන්න මේකයි කියලා හේතුව නිශ්චිත වශයෙන් දැනගත යුතුද එහෙම නැත්නම් ඵලය කිසියම් හේතුවක් හැටියට දැකීමද මෙතන කාරණේ කියලා මහත්ය හරියට මේ ප්‍රශ්නේ ඇහුවා. එතකොට අවශ්‍යද අපි අර ඵලයේ හේතුව හරියටම දැනගන්න අවශ්‍යද කියලා. මේක එක්තරා නිකන් ගැටලුකාරී වගේ තත්වයක් මතු කරන ප්‍රශ්නයක්. දැන් ඔන්න ඵලය වෙනස් කරන්න අපිට අවශ්‍ය නම් හේතුව දැනගන්න අවශ්‍ය වෙනවා. මේ ඵලය ඇතුනේ මේ හේතුවෙන් කියලා. එතකොට එතෙන්දී අපිට හේතුව පැහැදිලි කරගන්න වෙනවා. මොකද්ද හේතුව කියලා. එතෙන්දි සමහර විට අපිට හේතුව නිශ්චිත වශයෙන්ම දැන ගැනීමෙහිලා අපි පෞද්ගලිකව අදක්ෂ අසාර්ථක වෙන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් කිව්වොත් මට ලෙඩක් තියෙනවා කියන්නකෝ. එතකොට ඒ ලෙඩ ඵලය දැනට. එතකොට අපිට මේ ඵලය වෙනස් කරගන්න අවශ්‍යයි. මට නිරෝගී වෙන්න ඕමනයි. මේ ලෙඩේ සනීප කරගන්න අවශ්‍යයි. එතකොට මං ලෙඩේ හේතුව දැනගන්න ඕනනේ. නමුත් ලෙඩේ හේතුව මට තේරෙන්නේ. එතකොට මට සිද්ධ වෙනවා වෛද්‍යවරයාගේ සහයෝගය ලබා ගන්න. ඒතකොට වෛද්‍යවරයා සහයෝගය අරගෙන තමයි එයා තමයි කියන්නේ ඔයාට මේ වගේ ලෙඩක් ඇදිලා තියෙන මේ වගේ මේක තමයි හේතුව මෙන්න මේ මේ මේ හේතුවට මේ විදිහේ ප්‍රතිකර්ම කරපුවා මේ ලෙඩේ තනිප කරන්න පුළුවන්. ඒතකොට නමුත් එතෙන්දී අපේ එක්තරා ප්‍රමාණයකට හේතු දැනගැනීමෙහිලා අපේ ඥාන නිම්මලල්ලේ එක්තරා සීමාකම් තියෙනවා. හැබැයි ඒ සීමාකම් ඇති බවත් අපි ගන්නෙ ධර්මතාවක් හැටියට. ඒ සීමාකාරී බව අපේ ඥාන නිම්මලල්ලේ සීමාකාරී බව ධර්මතාවයක් හැටියට අපි පිළිඅරගෙන අපි වෛද්‍යවරයාගේ සහාය පතනවා. පතලා කියන මේක හේතු බලමුද කියලා. සමහර විට වෛද්‍යවරයාගේ ඥාන නිම්මලල්ලටත් අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් මේක හේතු. එතකොට මොකද කරන්නේ? අනෝත් අපි ළඟ ඵලයක් තියෙනවා. මොකද්ද මේ රෝගය කියන ඵලය අපි ළඟ තියෙනවා. නමුත් දැන් අපේ නිම්මලල්ලට අපේ ඥාන නිම්මලල්ලට හමු වෙන්නේ නැහැ මේක. අපි කන්සල්ට් කරපු වෛද්‍යවරයාගේ ඒ ඥාන නිම්මලල්ලට හමු වෙන්නේ නැහැ මේක. එතකොට අපි මොකද්ද හේතුඵල સિદ્ધාන්තය ඇතුළේ මේක ගන්නෙ කොහොමද? අපිට මේ අපේ ඥාන නිම්මලල්ල යටතේ හමු වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඒකට ඵල හේතුව වෙනස් කරලා ඵලය වෙනස් කරගන්න පුළුවන්. එහෙම බැරි වෙලා වෛද්‍යවරයාට හරි හමු වුණා නම් එතෙන්දි හේතුව වෙනස් කරලා ඵලය වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමු දෙන්නටම හමු වෙන්නේ නැහැ මේ හේතුව. දැන් කොහොමද හේතුඵල සිද්ධාන්තය තුළ මේක විග්‍රහ කරගන්නේ? එහෙනම් එතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ ඵලය. හේතුව ප්‍රකට කරගත නොහැකි වටපිටාවක පවතින. ඒක ප්‍රකට කරගන්න බැරි නැත්නම් අපි අපි දෙන්නටම බෑ මේක කරගන්න. තව තවත් අපි කන්සල්ටන්ට් ලා ගත්තා නැත්නම් වෛද්‍යවරු ගත්තා නමුත් කාටවත් මේකේ හේතුව අල්ලන්න බෑ. එතකොට හේතුව අල්ලන්න බැරි බැරි බව හේතුවක් හැටියට නැත්නම් ඵලයක් හැටියට අපිට ගන්න වෙනවා හේතුඵල સિદ્ધාන්තය ඇතුළේ. දැන් මේකේ හේතුව හොයාගන්න බැරි බව කියලා එකක් තියෙනවානේ. එතකොට අන්න ඒකත් අපිට ගන්න වෙන්නේ හේතුඵල સિદ્ધාන්තය ඇතුළේ ඒක ඵලයක් විදිහට ගන්න වෙන්නේ. ඒ ඵලයනේ දැන් හේතුව වෙලා තියෙන්නේ. දැන් රෝගයට හේතුවක් තියෙනවා. නමුත් ඒ හේතුවේ ස්වභාවය තමයි අනාවරණය කරගන්න බැරි ලක්ෂණයක් තියෙනවා. මටත් අනාවරණය කරගන්න බෑ. මම කන්සල්ට් කර ස්පෙෂලිස්ට් නැත්නම් වෛද්‍යවරයාට අනාවරණය කරන්නත් බෑ. එතකොට හේතුවේ තියෙනවා සමහර වෙලාවට හේතුයේ ස්වභාවයක් තියෙන්න පුළුවන්. අනාවරණය කරන්න පුළුවන් ස්වභාවය තියෙන්න පුළුවන් අනාවරණය කරන්න බැරි ස්වභාවය තියෙන්නත් පුළුවන්. එතකොට ඒක ධර්මතාවයක් විදිහට අපිට ගන්න වෙනවා. මම හිතනවා මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් හේතුඵල સિદ્ધාන්තය යටතේ ධර්මතාවය යටතේ අපිට එතන කටයුතු කරන්න වෙනවා. නැත්තම් මේක අපිට ඊට පස්සේ අපි මොකද්ද කරන්න වෙන්නේ? කොහොමද දැන් මේ ඵලයත් එක්ක කටයුතු කරන්නේ කියලා. මේක හේතු අනාවරණය කරන්න බෑ. ඒකෝර ඵලයත් එක්ක කොහොමද ගණ දිනු කරන්නේ? අපිට හිට වෙනවා. එක්ක මේකට මෝන දෙන්න, ඒකත් ඒකත් එක්ක යම් කිසි ආකාරයක පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් ඵලය අනාවරණය වුණත් සම්පූර්ණ හේතු හේතු අනාවරණය වුණත් සම්පූර්ණ හේතු අයින් කරන්න බැරි අවස්ථා තියෙනවා. දැන් අපේ ලෙඩ රෝග තියෙනවානේ සම්පූර්ණ තනියම කරන්න බැරි. හැබැයි හේතුව දන්නවා. හේතුව දන්නවා තනියම කරන්න බෑ. එතකොට එතකොට දැන් එතන මොකද්ද කරන්නේ? එතකොට අර ධර්මතාවයත් එක්ක පවතින අපි පුරුදු වෙනවා. මේක ධර්මතාවයක්, මේක හේතුඵල ධර්මතාවයක්. හේතුව අනාවරණය වුණා, නමුත් ඵලය වෙනස් කරන්න බෑ. මෙතන මේ ඒ කියන්නේ රෝගය නිට්ටාවට සුව කරන්න බෑ. ඒ තව හේත හේතුව අනාවරණය වුණේ නැහැ. එතකොට මේක කොහොමදක් වෙනස් කරගන්න බෑ. එතකොට මේක අපි දකින්නේ ධර්මතාවයක් හැටියට. ධර්මතාවයක් හැටියට දැකලා එතන ඉඳලා මේකත් එක්ක පවතින අපි උත්සාහ කරනවා. ඒකයි ක්‍රමවේද. එතෙන්දිත් අපිට ක්ලේශයකට යන්නේ අපි මේක ගැන දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, තෙති ගන්නෑ. නමුත් ඉතින් මේක මෙහෙම තමයි. සමහර වෙලාවට හේතු අනාවරණය වෙනවා, සමහර වෙලාවට හේතු අනාවරණය වෙන්නේ නැහැ. අනාවරණය වුණත් සමහර විට ඵලය වෙනස් කරගන්න බැරි අවස්ථා තියෙන. මේ ඔක්කොම අන්තිමට දානවා ධර්මතාවය තුළ. ධම්මානුපස්සනාවයි. ධම්ම නියාමයට දානවා. ධම්මනියාමයට දැක්වෙන් පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. ගැටලුවක් නැහැ. ඉතින් පැහැදිලි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙතන මේ පිය රූපං සාත රූපං කියුවාම නිකන් මට අර තව සූත්‍ර වගේ බලනකොට නිකන් හිතට ආව අදහසක් මේ අපිට පේන රූපේ මත මේ අදහස් කරන්නේ කියන වගේ අදහසක් මොකද අර කච්චනීය සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ රූපපීති අන්න ඒ අත් දුක්කොඩි වෙනවක් කියන වගේ මට ඒවත් මම ওই කලින් මතකයි කටුකුරුන්ගේ ආනන්දතුරුන්ගේ දේශනාවක තිබ්බා මේ ඉද්දෙනවා කියන එකක් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා ඔව් ඔව් මට තව සූත්‍රයක් මත හම්බුණා මට සූත්‍රය මතක නැහැ ස්වාමීන් වහන්සේ එතන නිකන් උණු වලු වලට සමාන කරපු අදහසක් මට දැනුනේ එතකොට නිකන් මට හිතුණා මේක මේ පේන රූපයේද නැත්නම් වෙන අර්ථයක් හඟවනවද කියලා පොඩ්ඩක් අනිසාරණන්තේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තේරුම් ගන්න. මෙතන රූප කියන්නේ ස්වરૂපය කියන එකයි ඇත්තටම. පේනකේ ඔව් ස්වરૂපය. පේනකේ වුණත් වෙන්න පුළුවන්, ඇහෙනකේ වුණත් වෙන්න පුළුවන්, දැනෙනකේ වුණත් වෙන්න පුළුවන්. ඔය ඕනම එක ප්‍රිය ප්‍රිය ස්වરૂපයේ තියෙන දැන් උදාහරණයක් ඇටියට අපේ වර්ණ රූපේ ගත්තොත් එහෙම ඇහැට පේන එකේ ගත්තොත් ඒකේ තියෙන වර්ණය, ඒකේ තියෙන රිද්මය, රටාව, තාලය වෙන්න පුළුවන්. ශබ්දේ ශබ්දේ ගත්තොත් ඒකේ රිද්ම් එක වෙන්න පුළුවන්, රිද්මය වෙන්න පුළුවන්. ප්‍රිය ප්‍රිය වෙන්නේ අපිටනේ. අපි සමහර සංගීත සම්දනි අපි ප්‍රියයි කියලා කියන්නේ මොකද ඒකේ රිද්ම් එකනේ. ඒක තමයි ඒකේ ප්‍රිය ප්‍රිය රූපය. ඊළඟ නාසයට දැනෙන දේ සමහර විට ඒකේ තියෙන මේ නා පිනවන ගතිය සුගන්ධය වෙන්න පුළුවන්. ඊළඟට දිවට දැනෙන එකේ අපි ප්‍රිය රසය වෙන්න පුළුවන්. කයට දැනෙන එකේ පහසුව වෙන්න පුළුවන් ප්‍රිය රූපය. එතකොට ස්වરૂපය කියන එකයි මෙතන රූපං කියලා කියන්නේ. නැත්නම් ඇහැට පේන එක කියලා ගත්තොත් මේකේ මතු පිට අර්ථයට එන්නේ රූපං කියන්නේ ස්වરૂපය කියන එක. පිය රූපං සාත රූපං. ඔව්. හරි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. ගොඩාක් පින් ඔබ වහන්සේගේ දෙපාන හොඳ වන්දනා කරමි. සේවන කරනයි. කරනයි. ගයි. සේවන කරනයි. ස්වාමීන් වහන්සේ ප්‍රිය රූපයයි සාරූපයයි අපිට ස්වාමීන් වහන්සේ අපේ අවශ්‍යතාවය හේතු කොටගෙන අපිට ඒක ප්‍රේක ස්වාමීන් වහන්සේ අපේ වෙනස් පුළුවන් සතරූපේක සතර වෙනස් පුළුවන් එහෙම වෙනවනේද ස්වාමීන් වහන්සේට අවශ්‍යතාවයයි අපේ කියන්නේ වෙලාවේ අපිට ඇති වෙන වෙනස් සිතුවිලි නිසා ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි ආශයකක් වුණත් සමහර වෙලාවට අපිට ඒක ඒ වෙලාවට අවශ්‍ය නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් හේතුඵල වාදයේ විදියටද ස්වාමීන් වහන්සේ අපි දකින්න ඕනේ. ඔව් ඒකයි. ඔව් එතන හේතුව හේතුව යෙදিলা තියෙන්නේ අපිට දැන් ඒක අවශ්‍ය නැහැ වුමනා නැහැ. නැති නිසා අපිට ඒ වෙලාවේ සාස රූපයක් නෙමෙයි දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි හොඳට කෑම කාලා ඉන්න අවස්ථාවක තවත් මේ බොහොම ප්‍රිය මේ මේ රසවත් කෑමක් අපි හිතමු ඉදිරිපත් වෙනවා කියලා. එතකොට දැන් අපිට ඒක පිය රූපයක් නෙවෙයි. සාතු රූපයක් නෙවෙයි. මොකද අපි ආහාර පාන හොඳට ආහාර පාන වලින් තෘප්තිමත් වෙලා ඉන්න අවස්ථාවක් නිසා අර අලුතෙන් අපි කරා එළඹුණු ඒ ආහාරයේ පිය රූපයක් සාතු රූපයක් නෙවෙයි. වගේ ඒක ඒකත් ඇත්තටම හේතුඵල ධර්මතාවයක් එතන තියෙන්නේ. ඒක හරි. ඔබතුමී කියන කාරණේ හරි. ඒ හේතුව යෙදිලා තියෙන එතන ප්‍රිය නොවෙන්න. එතකොට ප්‍රිය නෑ. අර ප්‍රිය වෙන්න හේතුව යෙදිලා තියෙනකොට ඒක ප්‍රියයි. හැබැයි අර අර ආහාරයේ ගති ලක්ෂණේ තියෙනවා. නමුත් මෙතන අපේ අභ්‍යන්තර හේතුව යෙදිලා නැනේ. අපේ ඇතුළතින් ඊට ඊට ප්‍රිය වෙන්න හේතුව යෙදිලා නැහැ. එතනත් අපිට බොහොම ගැඹුරු දෙයක් ඇත්තටම දකින්න පුළුවන්. ඒක හරි වැදගත්. මොකද මේ අපි අර අපි හිතුවොත් මේකේ ප්‍රිය ස්වභාවය තියෙන්නේ අර ආහාරයමයි නැත්නම් අර පුද්ගලයාගේමයි අර දෙයමයි කියලා. එතකොට ඒකේ පොඩි වැරද්දක් තියෙනවනේ. අර ඇතුළත හේතුවත් යෙදෙන්න ඕනනේ. එහෙමයි. ඔව්. මම හිතන්නේ ඒක හරියට. අනිතක ස්වාමීන් වහන්සේ සමාවෙන්න. අනිතක ස්වාමීන් වහන්සේ දැන් අපි අපේ කාලය ජීවිත කාලය බැලුවොත් අපි තරුණ කාලය ඒ සාත රූප ප්‍රිය රස දැකපුවා සානස දැන් මොනවද කියලා අපිට ඒවා හිත ඉල්ලන්නේවත් නැහැනේ ස්වාමීන් වහන්සේ මම ඒකලින් තමයි දැක්කේ ස්වාමීන් වහන්සේ අපි වෙනස් වෙනස් වී ඇත්ත වශයෙන්ම සානසිතී ඒ කාලේ අපි තරුණ කාලේ මේ යෞවන අවදී අපි කොච්චර දේවල් හිත ඉල්ලනවද සානස මේ වෙනකොට මේ ධර්ම සාකච්ඡා තුලින් අපි ඒ වගේ අනිත්‍යභාවය දැනගෙන සානස ඒවා අපිට හිතට ගොඩක් සමනය කරගෙන ඒ වෙලාවේ අර වහන්සේර නිතර කියනවා වගේ ඒ වෙලාවේ අපි හිත ඒ වෙලාවේ ජීවත් වෙන එක තමයි සනස මේ මොහොතේ ඒ සතියේ ජීවත් වෙන එකට දෙසනස මේ හැමදේම අපිට හේතුඵල වාදයක් විදිහට දකින්න පුළුවන් කියලා සනස මට හිතෙනවා ඒ ඒ යුගයේ ඒ කාලයේ තිබුණු ඒ අභ්‍යන්තරික හේතු සාධකයේ දැන් නැහැ. ඒක අපි සමහර විට අපි වියපත් වීම නිසා අපේ කය මනස පරිණත වීම නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ධර්මයෙන් ප්‍රවීණත්වයටපත් වීම නිසා ධම්මගේ ඉදිරියට යාම නිසා වෙන්නත් පුළුවන්. මේ දෙකම අපි හේතුඵල ධර්මතාවය හැටියට දකිමු. ඉතින් ඒක හරි. මේ ධක්ම හරි. ඔබතුමීගේ තේරුම් ගැනීම හරි. ඒ කියන්නේ ඒ ඒ අවශ්‍යතාවය දැන් ඇතුලෙන් ඒ හේතුව යෙදෙන්නේ නැහැ. ඒ හේතුව යෙදෙන්නේ නැති කල්හි ඒක පිය රූපයක්වත් ඒක සාත රූපයක්වත් නෙමෙයි දැන්. ඒක වෙන කෙනෙකුට පිය රූපයක් සාත රූපයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකත් තේරුම් අරන් ඉන්නවා. මට මේ පිය රූපයක් නොවුනත් මට සාත රූපයක් නොවුනට තව කෙනෙකුට ඒක පිය රූපයක් තවමත් සාත රූපයක්. නේ? එහෙම වෙන්න පුළුවන්. ඒකත් ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගන්නවා. ඉතින් ඒ විදිහට මේක ගැඹුරින් අවබෝධ කර ගැනීම අවශ්‍යයි. එතකොට තමයි ශාලාස අපිට ඒ ඒගොල්ලන් වෙනුවෙන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ තේරුම් ගැනීම තුළ තමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. ඒකයි. මම මාගේ දෙපාණවතාවස් නමස්කාර කරනවා වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි වෙනස් සාකච්ඡා නැති නිසා අදට අපේ සදාම්මම හිමා කරමු. අපි වෙනද වගේම හෙට නෙමෙයි අනිද්ද දවසේ තමයි අපි නැවත මොන ගෙනෙන්නේ අද 23 වෙනිදා නැවත අපි මොන ගෑනේ 25 වෙනිදා අඟහරුවාද උදෑසන. ඒ කාරණේත් අපි මතක් කරමින් අද අපේ සදාම්මම හිමා කරන්න කැමතියි. අද අපේ අවධානය යොමු කළේ සත්‍ය පබ්බේ ධම්මානුපස්සනාවේ චතුසත්‍යවල තුන්වෙනි සත්‍යයට නිරෝධ සත්‍යයට එතකොට නිරෝධේ නිමාව අවසන් වීම කෙලවර වීම අත්හැරී යාම ගෙවී යාම කියන වචන බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පාවිච්චි කරලා තියෙනවා. මේ නිමාවන්නේ අත්හැරෙන්නේ ගෙවී යන්නේ අවසන් වෙන්නේ මොනවාද? නාම රූප ධර්ම නෙවෙයි. නාම රූප ධර්මයේ සම්බන්ධයෙන් අපේ හිතවල තිබුණු අවිද්‍යාව, තණ්හා එහෙම නැත්නම් වැරදි සංඥා, අකුසල සංඥා සහ අකුසල චේතනා මූලික වශයෙන්. මේ දෙක ගෙවුනම අයෝනිසෝ මනසිකාරය වෙන්නේ නැහැ. ඒක නිසා ගෙවි යන්නේ මේක. තස්සායේව තණ්හායා සේස විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ආදී වශයෙන් මේ දක්වන්නේ ඒ කාරණා. එතකොට ඒක ගෙවෙන්නේ අර පිය රූපේ සාත රූපේ එහෙම නැත්නම් අපි ගමු නාම ධර්මයේ රූප ධර්මයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරා. ඒකේ භාවිතය, ඒකේ ස්වરૂපය, ඒකේ ස්වභාවය, ඒකේ වෙනස් වෙනස් වීම, ඒකේ හට ගැනීම, ඒකේ පැවැත්ම, ඒකේ නැවැත්ම මේ හැම දෙයක් පිළිබඳව හොඳට ප්‍රත්‍යක්ෂ වුණාම අර ඒව පිළිබඳව එතෙක් තිබිච්ච අර අවිද්‍යා සංහා ගෙවිලා යන. මේ අවිද්‍යා සංහා ගෙවීමටයි නිරෝධ කියන්නේ. නිමාව කියන්නේ. කෙලවර වීම කියන්නේ. අවසන් වීම කියන්නේ. එතකොට මේක තමයි නිවන මේක තමයි නිවීම සැනසීම. ඉතින් අපි මේක තේරුම් ගත්තටම අපි සාකච්ඡා වලින් අපි අපතුලින් මේ අත්දැකිය යුතුයි අත් විඳිය යුතුයි එකයි අවශ්‍ය කරන්නේ. ඉතින් මොන විදියට අපි ඔය Nirodha Satya පිළිබඳ සාකච්ඡාව අපි ওই විදියට අද දවසේ නිමා කරන්න කැමතියි. ඉතින් තව දුරටත් මේ වගේ ප්‍රශ්න ගැටලු කියන්න එක්ක මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණයේ දැකීමම නිරෝධය නෙවෙයි හරි හරි හරි දැන් අස්සාද කියන්නේ ධර්මතාවයක්නේ නේද ඊට පස්සේ ඒක තුලින්ම මතුවලා එන ආදීනවයක් ධර්මතාවයක්නේ එහෙමයි ඊට පස්සේ අපි අස්සාද ආදීනව දැකලා නිස්සරණයට යෑමත් ධර්මතාවයක්නේ එහෙමයි එතකොට ඒ තුනම අපේ ධම්මානුපස්සන යටතේ ධර්මතා හැටියට දැක්කොත් ওই තුනම ප්‍රශ්නයක් නෑ. දැන් අස්සාදේ ප්‍රශ්නයක් වෙන්නේ ධර්මතාවයක් හැටියට දැක්කොත්. ආදීනවේ ප්‍රශ්නයක් වෙන්නේ ධර්මතාවයක් හැටියට දැක්කොත්. නිස්සරණයක් ප්‍රශ්නයක් නෑ. අපි නිස්සරණේ තමයි ඉන්නේ. උතේ මේ දෙක දැකලා ප්‍රශ්නේ නිමා කර ගැනීමයි නිස්සරණ කියන්නේ. අස්සාදේ ආදීනවේ පිළිබඳ ප්‍රශ්නය ගැටලුව निराකරණය වීමනේ නිස්සරණේ කියන්නේ. එතකොට ප්‍රශ්නයක් කොහොමදක් නැහැ. නේ? ඒ විදිහට ගියාම මේ මේ මේ ගැටලුව නිමයි. අවසන් කෙලවර ඉතින් ඒක හරි. අස්වාදය ආදීනවේ නිස්සරණය කියන්නේ අස්වාද ආදීනව කියන්නේ ඉතින් පවතින ධර්මතා හේතුඵල ධර්මතා. නිස්සරණය කියන්නේ අපි ගොඩනගා ගන්න කුසල ධර්මතාවය. ඉතින් තුනම ධර්මතාවය හැටියට දැක්කම තුනම ප්‍රශ්නයක් නැහැ. නේ? ඒ විදිහයි. ඉතින් හොඳයි. එහෙනම් අපි කුසලයක් වේවා අපි. අදට අපේ ධම්මම එහෙනම් අපි නිමා කරමු. තවදුරටත් අපිට මේ පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණවලට ඉදිරියේදී එළඹෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෙනද වගේම අපේ මේ සදාම්මමවට සහසම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර පිරිසට මේ තුලින් ලබා ගන්නා වූ අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු ආසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අදත් අපේ සදා මම නිමා කරනවා සාදනා කරන පෙරවන් සරණයි Thank you. thank you